අපි එකමාරට ධර්ම සාකච්ඡාවක් තමයි සැලසුම් කරගෙන තියෙන්නේ. අදත් අපිට මේ වගේ ධර්ම සාකච්ඡාවක් සඳහා වාරයක් පෙමිණලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා මේ ලිඛිත ප්‍රශ්න තියෙන නිසා මේ ඒකෙන් වැඩේ පටන් අරගන්න හදා. ඉතින් එතකොට මේ මම කැමැති දැනගන්න මේ අද අපි 10ට විතර එකතු වෙලා ඇයි නැහැ. හයටත් එකතු වෙලා ධර්ම ධම්ම විචේ සම්බොජ්ජංගේ පිළිබඳ ඉංග්‍රීසියෙන් අහුම්කන් දුන්නා. ඊයේ මේ හවස ඒ ධම්ම විචේ සම්බොජ්ජංගේ පිළිබඳව සිංහලෙන් ඇවිල්ලා දුන්නා මේ දෙකේ වඩා තේරෙන්නේ කොයි එකද කියලා. විස්තරේ වඩා හොඳට තියෙන ඉංග්‍රීසි පැත්තෙන්ද විස්තර වෙන්නේ සිංහල පැත්තෙන්ද? වෙනසක් නැහැ. ඈ? ඒක තමයි මම කියන්නේ කොයි එකද කාටද අසාධාරණයක් වෙන්නේ කියලා. ඊට ඒක මේ භාෂාවේ වෙන සද්ද නැත්තම් මම දෙපාරක් කියනකොට ඇතුල් වෙන වෙන සද්ද කියලා එකක් නිකන් දැනග ඈ මෙඩි විස්තර වුණා ඒසොට සිංහලේ විතරක් අහුන් ගන්න තිබු කට්ටියට අසාධාරණයක් වෙලා තියෙනවා ඒ කරන්න දැන් එකම නැවත නැවත කියනකොට කොහොමදත් ඔය අලුතෙන් කෑලි එකතු වෙන ගතියක් තියෙනවා හොඳයි ඒක එහෙම තිබිච්චා. එතකොට අපි ප්‍රශ්න වශයෙන් ගත්තොත් එහෙම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේ සංසිධී යාමේදී එම தත්ත්වයේ බොහෝ වේලා සිටිය යුතු බව ඔබ වහන්සේගේ දේශනාව කියුණා. මෙම தත්ත්වයේ ටික වේලාවකින් සිටින විට තෙරපීම තද ගතිය, ඇඟේ බර ගතිය, කඳුළු ගැලීම ආදී ධාතු ගුණ දකින්නට පටන් ගන්නවා. එවිට කෙසේ පිළිපැතිය යුතුද කියා කරුණාවෙන් සාදා දෙනු මැනවි. මේ ප්‍රශ්න පිළිසිදුයිනේ. ඒකිටතර ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක තමයි ඇත්තටම බලාපොරොත්තු වෙන්න ඕනේ අර මුලින්ම කියලා තියෙන ආනාපාන සතිය සංසිඳිවි කිය විට කියලා. ඒ කියන්නේ යෝගාවචරයේ මේ හුස්ම රැල්ල සංසිඳිලා ඒ සංසිඳන තත්ත්වයේ ඉන්න ඕන කියන විදිහට හිතත් දැනගෙන හිතත් සංසිඳිලා කයෙන් ප්‍රශ්නයක් ඇති කරලත් නැහැ. ඉතින් ඉන්නකොට ඉබේම සමහර ඇත්තන්ට ඒ සංසිඳීම නිසා ඇතිවෙච්ච සතුටෙන් ආලෝකයේ පැත්තෙන් ධ්‍යාන පැත්තට යන්න පටන් ගන්නවා. සමහරවිට ධාතු ගුණ මතු කරනවා. ඉතින් ඒක කොයි එකයිද කියලා කල්ලාතෝ කියන්න බැරි නිසායි කියන්නේ මේ සංසිඳන වෙලාවේදී එහෙමම මේක තැම්පත් වෙන්න අරින්න පැය එකමාර දෙක වුණත් කමක් නැහැ. ඉතින් දැන් වෙනකොට මේකේ දෙවෙනි කොටස කියනවා මෙම தત્ත්වයේ ටික වේලාවක් සිටින විට තෙරපීම, තද ගතිය, ඇඟේ බර ගතිය, කඳුළු කෙලීම ආදී ධාතු ගුණ දැනෙන්න පටන් ගන්නවා. එවිට කෙසේ පිළිපැදිය යුතුද නිකන් ඉන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඕච්චර තමයි. දැන් ඉතින් ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට එයා නාටකමකට කතාව පටන් ගන්නවා. ධාතු ගුණ එනවනම් ඒ ධාතු ගුණ වලට අපිට මොනවාක්වත් පොර දාන්න දැක්ක මොනවාක්වත් නෑ අපිට දැනගන්න තියෙන්නේ ඒ තද ගති, තෙරපෙන ගති, උණුසුම් සිසිල් ගති, කඳුළු ගලන ගති. දිගින් දිගට එනවා මේ එව්වා මේ ඒ තමන්ගේ කර්ම ශක්තිය වල හැටි හැටියට තමන්ගේ මේ උපනිෂේ සම්පත් වල හැටියට පේනවා. ඉතින් මෙව එනකොට මෙනෙහි කරන්නත් යන්න එපයි කියනවා. මෙනෙහි කළා ඉවර කරන්න බෑ. මොකද මේ ආදුනිකයට මේ එකක් දෙකක් පේන්න පටන් අරගත්තට අන්තිමට හැම අත්දැකීමක්ම ධාතු මාර්ගයෙන් තමයි පේන්න පටන් අරගන්නේ. ඉන්න බව හෝ එපා වෙන ගතිය හෝ හැමදේම ධාතු ධාතු කිව්වම නම් ඇත්තම මේ රූප ධර්ම ගැනයි කතා කරන්නේ. නමුත් ඒ ධාතු බලාන ඉන්නකොට සමහර ලාවට එපා වෙන ගති, ආස වෙන ගති, මේ ඒක පිළිබඳව තව තවත් විස්තර සත්‍ය බලන්න ඕන කියන වීර්යමත් වෙන ගති විවිධ මේ නාම ධර්මත් මතුවේ. ඉතින් ඒක අනුන්ගේ දෙයක් වාගේ එහෙම නැත්නම් මේ කොහොමද කියන්නේ කිසි මේකට ඇඟිලි ගැසීමක් නෝක ඒකට දිහා බලාන ඉන්න නම් අර මේ සක්කාය දිට්ඨිය කියන තමාගේ මාගේ හැඟීම ටික ටික ටික ටික පාවා දෙන්න වෙනවා. ඒ වගේම ඒව පිළිබඳව මාන්නයක්, තණ්හාවක්, ආසාවක් මොනවාකට කරගන්න දෙයක් නැහැ. ඒ දර්ශනීයට දිගට යන්න දෙන එකයි තියෙන්නේ. ඒ දර්ශනීය තියෙනවා හැබැයි මේ ටිකක් කල පුරුදු වෙනකොට ඉගෙන ගන්න තියෙන කාරණා මොනවාද ඒකට හොඳට සමීප වෙලා බලන්න බලන්න වේග වෙන්න ගන්නවා. සමීප වෙලා බලන්න බලන්න බලන්න බොහෝ කර මේ විශාල වශයෙන් මේ තොරතුරු එන්න පටන් ගන්න ගතියක් වෙනවා. ඈත් වෙලා ඇඳට හේතුල ඔය යන්න හේතු හිටියොත් මේක සීතල වෙලා එහෙමම මේ මේ තැම්පත් වෙන ගතියට එනවා. ඒක නිකන් හරියට ඒ වෙලාවේ යොදන වීරියට සමානයි අරමුණට හොඳට සමීප වෙලා බලන එක. වීරිය වැඩි වෙන්න වැඩි වෙන්න රත් කියලා පැහෙන්න පටන් ගන්නවා. වීරිය නැතුව කම්මැලි වුණොත් එහෙම එහෙම සීසල වෙලා නින්දරත් වැටෙනවා මොනවා වුණාද දන්නේ නැති මට්ටමට එනවා. ඉතින් ඒක නිසා මේ වෙලාවේදී අපි උදේ වතක් කරගත් විදිහට ධම්ම විචේ සම්බොන්ජංගේ වාගේ මේ පේන පේන එක එක ධාතු ගුණ දැක ගන්න අසුලුව මේකයි කරුකට යුත්ත මේකයි විය යුත්ත කියලා එකට සාදර වීම තමයි මේ දෙන්නේ වෙන්නේ. අපි කියන්නේ සාදර වෙනවයි කියලා තෘෂ්ණාමාන දෘෂ්ටි සහිත සාදරයක් නෙවෙයි ධර්ම ගෞරවයේ මේ දේ වෙන හැටි බලන්නේ එකයි තියෙන්නේ. නිසා පිළිපැදීමක් කියලා විශේෂයෙන් කළ යුත්තක් නැහැ. දැන් මෙතන අවිල්ල තියෙන්නේ හොඳටම දැන් මේ පොවිල නැටන වෙලාව. යක ආවේශ වෙලා තියෙන ඉතින් දැන් පොවිල දිගට නටන නටන යන එකයි තියෙන්නේ. එතරම් කරන්න දෙයක්වත් නැහැ. ඒකට සාදර වීම අවශ්‍යයි. මේක ලොකු දෙයක්. මේ ගත්ත ගැම්ම මේ එකලස කැඩෙන්නේ නැතුව දිගටම 13ගේ රංගනය වෙන්න ඇරලා ඒක මේ සීතල වෙලා මේ ගුලි වෙලා පැත්තකට වෙන්න දෙන්නේ නැතුව ක්‍රියාවේගයක් පවතින කුමක් කළ යුතුද ඒ දේ කරන එකයි තියෙන්නේ. ඈ නෑ ඇත්තට මේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක තමයි පේන්නේ. මේ වෙලාවට ගියාට පස්සේ අපි මේ මොකද්ද මේ මේම නිදර්ශනයක් මට මතක් වුණා ඔක කියනකොට. අපි මේ කොළඹට ගියාම කොළඹ තියෙන ග්‍රහ ලෝකාකාරේ ඕස්ට්‍රේලියානු කාරයට ඕවා කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් අපි පුංචි කාලේ ගිහිල්ලා තියෙන ග්‍රහ ලෝකාකාරය කියලා අමුතු જાති කොට නැගිල්ලක් ඔගේ තියෙන. ආදාන එන කවන්නේ. ඉතින් ඕක හොයාගෙන යනකම් හරි ලොකු දෙයක් තමයි. ඕක ඇතුළට ගියාට පස්සේ ලයිට් එක වහලා වැඩ පටන් ගත්තා මුළු ලෝකයක්ම ඕක ඇතුළේ තියෙනවා. දැන් ඕක ඇතුළේ කියලා ග්‍රහ ලෝකාකාරය හොයන්න ඕනේ නෑ නේ ආයේ. ඇතුළේ ගියාම ලෝකෙම තියෙන. ඕක තමයි හෙව්වේ. ඕක ඇතුළේ ගියාම ලෝකෙ පෙන්නනවා. ඕක ඇතුළේ ගිහිල්ලා මේ මේක ග්‍රහ ලෝකකාරක කොහෙද කියලා ආයෙ හොයන්න දැන් නැහැ. මේ ප්‍රයිමරි ඔබ්ජෙක්ට් එක ඇතුලේ තමයි ඉන්නේ. ඒකට ගියාම ලෝකයක්. මේ ලෝකේ කරකිනවා, ලයිට් පෙන්නනවා, හඳ පායනවා, ඉර පායනවා, සේරම බඩ යනවා. ඒ වගේ තමයි. මුතෙන්ද යණ්ඩයි අපි ඒ සීලයක පිළිපදලා සමාධියක් ඇති කරගෙන අරමුණ ඇතුළට ගියාට පස්සේ තමයි වෙන්නේ. මුතෙන්ද ගියාට පස්සේ ඇත්තටම සද්දයක් ඇහුණත් අපිට වෙන වෙලාවක නම් සද්ද කියන්නේ හිතට ඩිස්ට්‍රැක්ෂන් එකක් නේ හිත පිට යනවා. ඒ සද්ද වුණත් පේන්න තියෙන්නේ මේ ධාතු ස්වභාවයෙන් තමයි. ඊගාට වේදනාවක් ආවත් උණුසුම් ගති, සිසිල් ගති, කපන ගති, කොටන ගති කියලා දහස ස්වභාවයෙන් තමයි. හිතවිල්ලක් ආවත් මේ නාම ධර්ම ස්වභාවය පේන. ඉතින් එතකොට ඒක තීරුම් බේරුම් කරන්න දෙයක් නැහැ. අර අර මේ තෝරන්න බේරන්න නැතුව බලනවා කියන ගතිය මුල් මුල් අවස්ථාවටත් වැඩිය ඉබේම ඒ කියන්නේ තමන්ගේ කර්මානුරූපව මේක ඇදිලා යන්න පටන් අර ගන්නවා. ඒකට ඇඟිලි නොගහ ඇඟිලි ගහන්නේ නැහැ කියලා කියලා කියන්නේ අර වගේ ඇඳට හේතුලා සීතල වෙන්න දීලා ඉන්නවයි කියන එක නෙවෙයි. ඒකට සාදරව ඒක සජීව වෙන්න ඇරලා දිගට යන එකයි තියෙන්නේ. ඉතින් ඒක යනකොට කවදාවත් කිසිම වෙහසක් එන්නේ නැහැ. ඒ මොකද ඉබේ සිදුවෙන වැඩක් තියෙන්නේ. ඒ වගේම මේ මම කරනවත් නෙමෙයි මම බලනවත් ඒකම කරලා ඒකම බලනවා. පෙට්‍රල් ගහනකොටත් එන්ජින් එක මේ ස්ටියරින් වීල් එක කපන මොනවක් කරන්න ඕනේ. ඉතින් ෆ්‍රී ට්‍රිප් එකක් හම්බ වෙන්නේ. ඉතින් එතෙන්දී පුළුවන් තරම් වෙලා ඒ කියන්නේ ආයසරයක් අපි හිතුවොත් එහෙම ওই භාවනාවෙන් නැගිටලා ආයෙත් උතෙන්ට යනවා කියන එක හරියන්න පුළුවන් වරදින්න පුළුවන්. ඒ නිසා අහුවෙච්ච වෙලාවේදී උප්පරීම වැඩ ගන්න එකයි කරන්න තියෙන්නේ. ඒක ගරු ස්වාමීන් වහන්සේ ගෞතම බෝසත්ණන් වහන්සේ පාරමී පුරණ කාලයේ වරුදු කලේ ආනාපානසති භාවනාද එවැනි අවස්ථාවන් දැක ගැනීමට කැමැතියි. මේ කාලේ මට හම්බෙලා නැහැ. කොහොමද කියන්නේ දැන ඌව වැඩන්නේ මොකටද මේ මොකටද මේ? කවුරු කොහොම කරුවක් කමන්නේ තමන්ට හරිනවා තමන් කරගෙන යන එකයි තියෙන්නේ. කෞතුම දරුවචනන්සේ ආනාපානෙන් දාවේ කොහොමද දන්නේ බුදු වුණාට පස්සේ කියන දෙක වටනවා තරුවච්ච වෙන්න ඉස්සලා බෝසත්ත්ව කාලේ කියපුවාට වැඩිය බුදු වෙලා කියපක ෂුවර්නේ දැන් පොතේ තියෙනවනේ ආනපනසති භාවනා ගැන තියෙනවා සතිපට්ඨාන භාවනාවේ තියෙනවා ඒ නිසා හිතා ගන්න තියෙන්නේ ඒක වෙන්න ඇති කියලා තමයි ඒකද මේ මේ කොහෙද මේ ඉපදිලා දවස් 7න් කොයිසත් කාලේ මේ දඹගහ මුදුනට යන තරම් ධ්‍යාන ලැබුවෙත් ආනාපාන සතියෙන් කියලා ගෙස් කරලා තමයි කියන්නේ. ඒ වගේම ඊට පස්සේ ඒක කරලා නැහැ බුදු වෙන ඉසල දවස් රාත්‍රියේ ආනාපාන සති තමයි කරලා තියෙන්නේ. ඒ අතරමැද කාලේ වෙන මොනම දේවල් කරලා තියෙනවා. ගාක් දේවල් කරලා තියෙනවා. ඒව එකකින්වත් හරි ගිහිල්ලා නැහැ. ආනාපාන සතියෙන් තමයි අප වෙවිලා තියෙන ඒක නිසා ඒ වගේ අවස්ථාවල ඇත්තටම අර මේ කියන්නේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙච්ච තැන් මට නම් එච්චරම මතක නැහැ. එහෙම කියලා තියෙනවද? බෝසත් කාලේ ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ඒ කොහොමඩක්වත් වැඩ නැහැ. බුදු වුණාට පස්සේ කියන දේ ඉතින් වැඩ ගණන් ගන්න තියෙන්නේ. බුදු වුණාට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව එච්චර මේ ඔයා බලා කටයුතු නොකරට ප්‍රශ්නයක් නැහැ. අර ස්වාමීන් වහන්සේ සිංහලවාද සූත්‍රයේ දක්වන ලෙස ඇස අනිත්‍ය, කන අනිත්‍ය ආදී වශයෙන් විඥානයේ අනිත්‍ය ලෙස මෙනෙහි කිරීම අවශ්‍යද? අනුස්සති භාවනාවලින් පටන් ගැනීම අවශ්‍යද? මේ රාහුලවාද සූත්‍රය. රාහුලවාද සූත්‍රයේ දක්වන ලෙසට ඇස අනිත්‍ය, කන අනිත්‍ය වාදී විඥානයේ අනිත්‍ය ලෙස මෙනෙහි කිරීම අවශ්‍යද? මේක ඇත්තටම මේ ගිරිමානන්ද සූත්‍රයේදී හොඳට පැහැදිලි කරලා දීලා තිනවා ඒ සංඥාවල් හදාගන්න හැටි භාවනාවට කලින් අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා ආදී නව සංඥා වශයෙන් ඉතින් මේ සංඥාවල් හිතේ තියාගත්තර කමක් නැහැ. නමුත් මේ කියන්නේ මම ඉස්සරහට යනකොට මෙන්න මේ සංඥාවෙන් තමයි භාවනා දිහා බලන්න ඕනේ කියලා තියාගත්තර කමක් නැහැ. නමුත් දකින දකින දේ අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා මෙනෙහි කිරීමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක්කන්න හම්බ වෙන්නේ ඒක නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි කියවෙන්නේ අරමුණේ ධාතු ස්වභාව ස්වභාවික ලක්ෂණ හොඳට බලන්න හිටියොත් මේ වගේ අතරම ටික කාලයක් භාවනා කරනකොට වැඩි වෙලා යන්න ඉස්සලා ඒ ධාතුන්ගේ වහා වෙනස් වෙන සුළු ගතිය පේනවා ඉච්චරයි. අපි නිදර්ශනයක් වශයෙන් කිව්වොත් මේ වේ පාරක් යනවා කූඹි පාරක් යනවා කඩියෝ මේ ගෙරි කියලා සතු જાති උන් ඈත මේ පෙළට යනවා යනවා දකින්නකොට ඈත ඉඳලා බැලුවොත් අපිට පේන්නේ ඒක දර කොටුවක් වගේ. අපිට පේන්නේ ලනු කෑල්ලක් වගේ. ඒක පේන්නේ මුලක් වගේ. ඉතින් ඒක දිහා බලලා අපි ගියොත් එහෙම කියන්නේ එතන දර කොටුවක් තිබුණා මුලක් තිබුණයි කියලා. ඊගවසර ඇවිල්ලා බලනකොට නැහැ. නමුත් ඒ වෙනුවට ඒක ටිකක් ලං කරලා බැලුවොත් පේනවා. එහෙ මෙතන දරකෝටුවක් මුලක් නැහැ. මෙතන මේ මේ නලියනවා පේනවා. තවත් ඉස්සරහට ගිහිල්ලා බලන්න පේනවා මුලක්වත් දරකෝටුවක්වත් ලණුවක් නැහැ. කූඹියක් පස්සේ කූඹියක් යන එක විතරයි තියෙන්නේ කියලා. ඉතින් ගිය මිනිස්සයයි නොගිය මිනිස්සයයි අතර ඒක පිළිබඳව දර්ශන දකින දර්ශනේ ලොකු වෙනසක් තියෙනවා. ඈතින් බල්ලා ගිය කෙනා හිතන්නේ එතන ඉස්තිර යමක් තිබුණයි කියලා කෝටුවක් ලණුවක් දර කෑල්ලක්. ළඟට ගිය කෙනාට පේනවා මොකක්වත් එහෙම එකක් නැහැ කුඹියා පස්සේ කුඹියා යන එකයි. ඉතින් ඒ නිසා එහෙම දැක්කට පස්සේ ඕක අනිත්‍යයි කියලා කියන්නේ වෙන කරන්න දෙයක් නැහැ. ඕක අනිත්‍ය තමයි. අන්න ඒක දැක්කට පස්සේ තමයි ඇත්තටම සත්‍යපට්ඨාන සූත්‍රයේ කියවුවොත් කිසිම තැනක නැහැ මෙනෙහි කරන්න කියලා අනිත්‍යයි අනිත්‍යයි කියලා. සත්‍යපට්ඨාන තියෙන අනිත්‍ය බව දකින්නේ කියලා. හැබැයි දකින්නේ ඉස්සරළම මේකේ අනිත්‍ය බව පිළිගැනීමක් ඒකට හිත සූදානම් කර ගැනීමක් කියලා. ඒකට කියනවා අනිත්‍ය සංඥාව කියලා. ඒ වගේම මේ රාහුල වාද සූත්‍රයේ මේ දකින්න දේ අහන දේ මේ අනිත්‍ය බව මෙනෙහි කරන්න මෙනෙහි කරන්න කියන එක නෙමෙයි තියෙන්නේ. පිළිගන්න ලෑස්ති ගතියක් තියෙනවා. මොකද මුළු සංසාරේ පුරාම අපි දිගටම කෙරුවේ මේ නිට්යයි සුඛයි සුබයි කියන පටලැවිලි තමයි මේ යන්නේ. ඒ තාක්කල් තමයි අපි මේ දුක් දෙන්නා වූ අනිත්‍ය වූ අනාත්ම වූ තොගයක් සුඛයි සුබයි ආත්මයි කියලා බදාගන්න කියලා තමයි අර සිලව කන්නඩින් අල්බල්ලා අල්ලන්න හදනවා වගේ ඉතින් කොච්චර හරි අල්ලල්ලා ඉන්නව මොකක්වත් අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි තේරුම් අර ගන්න ඕනේ මේ අල්ලන්න හදන දේ කවදාවත් අහුවෙන්නේ නැහැ මේ තමන්ගේම රූපෙම තමයි මේ එහා පැත්තේ වෙන්නේ. එහෙම මේ අල්ලන්න දෙයක් නැහැ කියලා තේරුම් අර ගන්න දැනගන්න ඕනේ මේක අනිත්‍ය දෙයක්. මේක දුක්ඛ දෙයක් කිව්වොත් අඩුවානේ ප්‍රයත්නවත් නොකර අතාරියි. හැබැයි එතනින් නිවන් දකින්නේ. ඊට පස්සේ භාවනා කරලා ධාතුන්ගේ තියෙන අර වහා වෙනස් වෙන සුළු ගතියත් ඒක දිහා බලාගෙනකොට එපා කරන ගතිය, කම්මැලි කරන ගතිය, සැක කරන ගතිය, පදනම් විරහිත ගතිය, නීරස ගතිය, වෙහෙස කර ගතිය දකින්නකොට තමයි තේරෙන්නේ මේ දුක්ඛ සත්‍යාගයේ තියෙන පෙළෙන සුළු ගතියයි තවන සුළු ගතියයි මෙන්න මේකයි කියනකොට නම් මෙනෙහි නොකලත් ටික වෙලාවක් යනකොට තේරෙනවා. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂ කරනව ඇර මේ මෙනෙහි කිරීමෙන් කටයුතු වෙන්නේ නමුත් අර මහසිසාරක පොතේ අන්තිම කොටසේ සඳහන් කරනවා අනිච්චානුපසන දුක්ඛානුපසන අනත්තානුපසන කියන එක අනිච්චානුපසනාව බොහෝමත්ම විස්තරව මේ සාකච්ඡා කරනවා. ඒකදී ඒ ස්වාමීන් සඳහන් කරනවා දැන් මේ පළවෙනි ප්‍රශ්න තිබුණානේ මේ ධාතු ගුණ තද වෙන ගති උණුසුම් ගති ඉසෙල් ගති එන්න පටන් ඒ වේග වෙන්න පටන් අර ගන්නවානේ වේග වෙන්න පටන් අරගත්තාම අර ප්‍රශ්නේ වගේ මේක මූල කර්මත්තාද නැද්ද කියන මොනවාක් හිතන්න වෙලාවක් නැහැ ශීඝ්‍ර ගමනකට පටන් අර ගන්නවා අන්න එතකොට නම් ඕනේ නම් මෙනෙහි කරන්න කියනවා අනිත්‍යය නැතේ කියලා හැබැයි මහසිසාරු යටින් ලියලා දෙනවා මෙනෙහි නොකලත් ඒ වෙලාවට ඒක ඒ තරම් වේග වෙනවා අනිත්‍ය බව වැටෙනවා මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න ඕනේ එතෙන් එක රත් වුණාට පස්සේ තමයි නමුත් එතෙන් යනකොට මෙනෙහි කිරීමක තල්ලුවක් ඕනේ නැහැ. ඉබේම යන්න පටන් අර ගන්නවා. මෙනෙහි කරනවා නම් කරන්න තියෙන්නේ අන්න එතන. ඒ කියන්නේ ප්‍රඥප්ති ශේස්ත්‍රයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරාට අහුම්කම් දෙන්නේ නැහැ ඒවා. ඒවා ඉස්සෙල්ලා පරමාර්ථ ශේෂ්ත්‍රයට යනකම් භාවනා දියුණු කරගත්තට පස්සේ තමයි මේ අනිත්‍යතාවය දුක්ඛතාවය අනාත්මතාවය අහුම්කම් දෙන්නේ. ඒ වෙලාවට නිකන් අඬ ගැහුවට එන්නේ නැහැ. ඇහෙන්නේ නැහැ. ඒ අඬ ගැහිල්ල sannivedana වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සලා කරන්න තියෙන්නේ සති සමාධි දෙක හොඳුවට තහවුරු කරගෙන ඒ අනිත්‍යතාවය ඒක විශ්ින් මතුවෙන්න අරින්න ඕනේ කියන්නේ කිරි හැටියක් උතුරලා කුජු කුජු කුජු කුජු දාගෙන ඇවිල්ලා දැන් උතුරන්න හදන වට්ටමට වගේ භාවනාව හොඳට මේ ධාතු මනසිකාරයේට කලාප සම්මසන මට්ටමට ගන්න ඕනේ ඊට පස්සේ තමයි මෙනෙහි කරනවා නම් කල යුත්තේ නමුත් එතකොට මෙනෙහි නොකරත් නැතත් වැඩේ යනවායි කියන එකයි කියන්නේ. ඉතින් මේ මේ ප්‍රශ්නේ ඇත්තටම මේ අද මේ ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ නරකක් නෑ නරක දෙයක් නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මෙනෙහි කරයි කියලා. නමුත් ප්‍රායෝගිකව ඒක තල්ලුවක් ලැබෙන්නේ නෑ. තල්ලුව ලැබෙන්න නම් කල යුත්තේ වීර්ය වඩන එකයි සතිමත් වෙන එකයි සම්මවිචේ වඩන එකයි. එතකොට අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ අනාත්මතාවයේ වැටහීම සිද්ධ වෙන්න පුළුවන්. Venerable sir, can you please explain the difference between mindfulness and concentration? mindfulness and concentration, these are two mental concomitants or chetasikas. Uh, there are 52 according to the Abhidhamma calculations. And the mindfulness means the equivalent, you can say, the diligence or appamada. Mindfulness and appamada has similarities, specifically the commentary accept. Appamada is equal mindfulness. Appamada is known as diligence the negative of apamada is negligence. So therefore, whenever you are diligent and be face-to-face with the mind, uh, object of meditation, then you can say you are mindful. If you are not diligent, the objects comes and goes, you have very superficial kind of attention, then you say uh, you are supposed to call unmindful, not absent-minded. Yesterday I used the wrong term, unmindful. That means you are negligence. And the concentration is when you are when you are using a torch, you put the batteries and then you adjust the head so that you get a, a good light, spot of light. If it is you are not adjusting, it is spread everywhere, so you can't see, a, you can't get a long beam. If you focus it, then you can have adjust the beam, so you can focus your torch and see the particular object in the far distance. So this focusing leads to the concentration. So every life race come and concentrate to the one point and that point become illuminated. In the meditation, the Mahasi system they say, as far as the mindfulness, mindfulness is there, it is manifesting in the mind, the, the actors in the drama will be very active. As far as the concentration is there, you can see the broad spectrum. Broad spectrum, whole thing can be um, under the light. Therefore, whenever there is no concentration, your attention will be the very small area and that is also not much clear. And when as far as not mindful, the things are moving very slowly, very sluggishly, your tendency is for the sleepiness and the lethargic. So when the mindfulness is there, the mm, actors or the object arising will be very fast and very swift. And the concentration will be very broad and very um, uh, vivid um, picture. So therefore, mindfulness and the concentration, often if you ask the question, many get confused. They, they can't define the, what is the mindfulness and what is the concentration. The mindfulness happens only at the base of here, now, I you are here, now I am. Otherwise, no mindfulness. If you are not attentive in this moment, instead if you are attentive on the yesterday or tomorrow, that you are not mindful. If you are not attentive in this here, in this place, or thinking of other place or something like that, you are not mindful. And if you are not think internal, inside of you, instead you are thinking outside someone, still not mindful. So therefore mindfulness happen in the here, now I am situation. So when the mindfulness happens, the immediate cause for the mindfulness is the diligent effort. And then the consequence is the concentration. So mindfulness is the cause, concentration is the, the, the result. And this is a, uh, um, the answer for the time being. Likewise, the, there are uh, uh, the, this, uh, discrimination, but later when you go further and further, they are merging each other and go to the uh, deep layers. Ultimately, you become equanimous to the whole the concomitants and the equanimity become very prominent and discrimination between the different concomitants become merged and you will be much on the concentration. So this, uh, this uh, uh, the discrimination in the mindfulness and the concentration is very important as well as relevant to the beginning beginners. So therefore they must have a clear understanding what is the difference between mindfulness and the concentration. And if you are mindful, concentration will follow. The example I gave, uh, I remember the, the needle and the thread when the needle goes through the cloth, ultimately thread, go there and put the knot. So mindfulness is something like very straightforward, unbendable. It is will break off, but it has sharpening power, it has penetrating power. But followed, by, followed by the thread, it is flexible, it can do the task. So mindfulness is like the thread. And uh, sorry, mindfulness is like the needle, and uh, the concentration is like the thread. So both has to work together. දරු ස්වාමීන් වහන්සේ සක්මන් කිරීමේදී පාද එසවීමේ චේතනාව පහළ වීම. පාද එසවීම. තාව පාද එසවීම නාම ධර්මේ පාද එසවීම රූප ධර්ම හා ඊළඟට පාදයේ යැවීමේදී චේතනා පහළ වීමට පෙර එසවීමේ චේතනාව නිරුද්ධ වීම. නාමහා එසවීමේ ක්‍රියාව නැවතීම සිදුවනවා නේද? චේතනා නිරුද්ධ වීම හා ක්‍රියාව නැවතීමේ සංසිද්ධිය ප්‍රායෝගික අත්දැකීමට අපහසු වත් සක්මන් ක්‍රියාවලියේදීම සිදුවන්නේ මේ අයුරින්ම නේද මේ නාම රූප ඇතිවීම හා නැතිවීම පැහැදිලි කර දෙන ලෙස කාරණිකෝ ඉල්ලමි ඉල්ලමු කිසිම අවස්ථාවකදී නාම ධර්මයේ පසු නාම ධර්මයක් හෝ රූප ධර්මයක් මිස රූප ධර්ම ඇතිවන්නේ නැද්ද පැහැදිලි කර දෙන්න මේ පළවෙනි එක මතක් කරලා තියෙන්නේ මේ මනෝපොබ්බංගම ධම්මා මනෝසෙත්තා මනෝමය කියන විදිහට හැම කටයුත්තකදීම මේ චේතනාව මුල් වෙනවා. ඒකෙන් තමයි රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ කියලා. උපමාවට කිව්වොත් මේ ෆෑන් එකට මේ මේ මේ ස්විච් එකේ තමයි විදුලිය කැවීම කරන්න පුළුවන්. විදුලිය කැවුවේ නැත්තම් ඒක නිකන් යකඩ ගොඩක් විතරයි. එහෙම තියෙනවා. නමුත් ඒකට විදුලිය දීපු ගමන් ඒ විදුලිය දීපු වේගයට සමාන්තරව ඒ කැරකෙන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක යන්ත්‍රයක් වාගේ අවශ්‍ය කාරණාවකට දෙන වේගයක් එන්න පටන් අර ගන්නවා. නමුත් විදුලිය යන්ත්‍රයක නතර කරුවොත් ඊට පස්සේ ටික වෙලාවක් කැරකෙයි. නමුත් ඒක ඊට පස්සේ ආර ක්‍රියාශක්තිය නැති වෙනවා. ඒ නිසා විදුලියෙන් තමයි ඒක ක්‍රියාත්මක කරන්නේ. ඇත්තට විදුලියයි කැරකෙන එකයි දෙකම රූප ධර්ම තමයි. උපමාවක් විදිහට කියනවනම් මෙතන විදුලිය නිකන් නාම ධර්මයේ වගේ ඒක ගියේ නැත්නම් ෆෑන් එක කැරකෙන්නේ නැහැ. ඒක නිසා ඒක ඉස්සලා ගියාට පස්සේ තමයි ෆෑන් එක කැරකෙන්නේ. ඒ ඒ දෙක අතර සම්බන්ධතාවය තමයි. නමුත් මේ දෙන්න කොච්චර සමීපව ළඟ ළඟ වැඩ කරනවද කියනවනම් නුපුහුණු මනසකට අල්ලන්න අමාරුයි. මේ චේතනාව ඇවිල්ලා වැඩේ වෙනවා අල්ලන්න අමාරුයි. ඒ නිසා තමයි ඔය මේ බණ කියනකොට පන්දිසාංශ කල්ටිවිද කිව්වේ අපි භාවනා කරන උපාසකම්ම කෙනෙක් කිව්වලු මේ ස්වාමීන් වහන්සේ අපි භාවනා කරන්න කියලා වාඩි වෙච්චාම ඇස් දෙක වහන භාවනා කරනකොට මధుරයක් කරනකොට තට්ටු වුණාට පස්සේ තමයි දන්නේ කිව්වලු. එතකොට චේතනාව ඇවිල්ලා වැඩේ තට්ටු. මధుරවට වැඩේ තට්ටු. කොහොම කෙරුවක් අන්න. ඉතින් ඒ කියන්නේ Taman දන්නවා මේක ඉස්සල්ලාම වේදනාව ඇවිල්ලා මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. චේතනාවක් ඇවිල්ලා තියෙනවා මේක නැති කරන්න ඕන කියලා මරණයක හොඳ නැති බවක් දන්නවා. නමුත් ඒක වැඩේ වෙලා ඉවරයි. ඉවරුණාට පස්සේ කල්පනා වෙනවා කොහොමඩක්වත් මං සැලකිලිමත් වුණා නම් චේතනා මට්ටමේ ඇල්ලුවා නම් ප්‍රාණඝාතයෙන් වළකින්න තිබුණා නේද කියලා. නමුත් එතකොට අපේ අර යන්ත්‍රේ ක්‍රියාත්මක වෙලා ඉවරයි. ඉතින් ඒ අකුසලයක් නම් තමයි. නමුත් හොඳට අපි තේරුම් අරගත්තොත් මේක කල්ැතුව දැනගෙන ඉඳලා සූදානම් වුණොත් මිස වෙන වැරද්දකින් බේරෙන්න අමාරුයි. මොකද ඒක සහජාසයට සිද්ධ වෙන වැඩක්. මොකද හොඳට බලන්න හිටියොත් මේකේ කොටස් බලන්න පුළුවන්. ඒ කියන්නේ මම කියනවා ඒක හුඟක් දක්ෂකමක් කියලා එච්චරම දක්ෂ නැහැ. ඔය අම්මා කියපු කතාවක් මම එක දවසක් කිව්වා මේ කට්ටියට. අම්මට මම හරියට උගන්වුවා මේ මේ මේ මෙනෙහි කරනවායි කියන එක අපබ්‍රංශ තමයි කවදාකවත් දන්නේ මොන විදියක් නෝක බුද්ධ학ම කියලා දන්නෙත් නෑ මොකක්වත් නෑ ඉතින් මං කව මං දන්නේ බුද්ධ학ම ඔච්චරයි පුළුවන් තරම් මොන හරි උන්ට මෙනෙහි කරන්න ඉතින් මොකද්ද මෙනෙහි කරනවා කියන්නේ කියලා මෙනෙහි කරන කියන්නේ නිදිමත එනකොට නිදිමතයි නිදිමතයි ඉතින් එක දවසක් ඔය මේ ටෙලිවිෂන් එක බලන ගමන් මං අම්මත් එක්ක ඉන්නකොට ටෙලිවිෂන් එක බලන්න තුවා මට කතාවක් කියන්න තියෙනවා කියලා මම මොකද කියලා ඊට පස්සේ කිව්වා මේ භාවනාම භාවනා කරනවා. භාවනා කරනවා කියන්නේ ගොර ගොර බුතියන එක තමයි. වෙන කිසි භාවනාවක් නැහැ. එදත් භාවනා කරනවලු. භාවනා කරනකොට ඉතින් අර මෙනෙහි කරන්න කියප එකත් මතක තිබුණලු. එහෙම කරවන ඉන්නකොට අර නිදි කියලා ඉන්නකොට මధుරෙක් ඇවිල්ලා මෙතන වහලා දැන් එතකොට අත මෙතෙන්ද ඇවිල්ලාලු. අත ඉස්සිලා. එතකොටම මතක් වුණාලු මෙනෙහි කරන්න කියලා තියෙන්නේ කියලා. කියන කොහොමරි වඳුරාට වැදෙන්න ඉස්සෙල්ලා කොහොමරි වැඩේ නතරු නැදගල මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් කියලා මෙනෙහි කරනකොට හිබීට අතාපව ගිහිල්ල දැන් අර මතුරක් කන වේදනාවක් තියෙනවා ඉතින් හැබැයි මස් දඬු වෙලා දැන් ඒ වුණාට නොකරන්න හිත අදිස්ථාන කරන අත තියාගත්තල් වාය තියාන් ටික වෙලා කියනකොට මේක දෙවෙනි මතාවට දෙවෙනි සැරේ විද්දන දෙවෙනි සැරේ විදිනකොට ආයෙත් අර දැඩි හිතත් ඇවිල්ලා අත ඉසිලා එනකොට ආයෙ සැරයක් මතක් කරවලු මට කියලා තියෙන මෙනෙහි කරන්න කියලා මధుරෙක් මధుරෙක් මధుරෙක් කියලා මෙනේ කියලා ආයෙ නතර කරලා ටික වෙලා ගියාට පස්සේ එතන සිලන්දුවක් විතරක් තිබුණලු රතු පාට මధుරවා ගිහිල්ලාලු. ඒ කියන්නේ ලේබිලා ගිහිල්ලා. ඉතින් මං කිව්වා ඉතින් පොඩි වැඩක් නෙවෙයි යුද්ධයක් තිනවා වගේ වැඩක් නේ. කියන්නේ මధుරේ කර එනකොටම කොහොම හරි මధుරවා වහනකොටම දැක්කා. දැක්කට පුරුද්දට යනකොටත් නතර කරගෙන දෙවෙනි සැරේට තිනකොට ඒක හරි අමාරුයි නිකන් හපලා කණ්ඩ හිතන මధుරවා වෙලා. ඒ තරම මෙච්චර මේ භාවනාව කරද්දී ඇවිල්ලා මේ විදියට වද දෙනවා කිය. ඉතින් මේ තට්ටු වෙනවා. නමුත් ඒක වලක්වා ගත්තොත් ඒක හරි ලොකු මේ ජීවිතේ ලොකු ජයග්‍රහණයක්. පුංචි වැඩක් පුංචි මధుරයක් තමයි. නමුත් ඒ තරම් පුරුද්දට මේ අන්තරේ දුවන්නේ. අන්න ඒක අල්ලගන්න නම් කාරණා ගොඩක් ඕන අර අර සතුන් මැරීමේ චේතනා පිළිබඳ සංඥාව හිතේ තියෙන්න ඕනේ. මේක මේ මැරෙනවා නම් ඇත්තටම මම වාල් භාවයක් නේ තියෙන්නේ සතෙක් කෙනකොට මැරෙන එක ඉබේම සිද්ධ වෙනවා කියන එකට දැනගන්න ඕනේ. ඉතින් අතරමැදි හරියට වෙලාවට සතිමත් වෙන්න ඕනේ. සතිමත් වෙලා මෙනෙහි කිරීමත් වෙන්න ඕනේ. මේ කාලකන්‍ය දෙවෙනි සැරේටත් විදිනකොට ඊට අමාරුයි. ඔන්න ඔය ටික වෙලකොට හරි පුදුම මේ අමුතු විදියකට මధుරවා කෑවට මොකද දුකක් නෙවෙයි ඒකට තියෙන්නේ. සතුටක් ඇති වෙනවා යම් විදියක ඉදිරිපත් වෙනවා. ඉතින් ඒක ඒක අහම්බයක්ද පුහුණුවකින් ගන්න දෙයක්ද මොකද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් උත්සාහ කරනකොට මේ වගේ ධර්ම රස මතුවෙන තැන් එනවා. ඉතින් ඒ නිසා මේක මේ නාම රූප ධර්ම පිළිබඳව විස්තරයක් ඉල්ලන්නේ ඒක වෙන කොච්චර දුක් කියන්න පුළුවන් ඒක නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ හරියට ඒ වෙලාවේදී නියම මෙනෙහි කිරීම කරගන්න පුළුවන් වුණා නම් ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ දිනපු යුද්ධයක් වගේ කියලා. දිනපු යුද්ධයක් වගේ කියලා ඒකට හොඳ නිදර්ශනයක් මට මතක් වෙනවා මේ ඒ දවස්වල හැම වෙසක් එකටම වගේ ඔය අඟුලිමාල කියලා චිත්‍රපටයක් ගෙනලා පෙන්නනවා ඉන්දියාවේ. සිංහල ශබ්ද කවලා. වෙසක් එකට හැමදාම ගෙනලා පෙන්නනවා. අන්න ඒකේ පෙන්නනවා මේ බුදුරජාන් වහන්සේ ඉදිරියට අඟුලිමාල එන දර්ශනේ චිත්‍රකාරයක් ඇතුළේ පෙන්නන්නේ. ඒකේ හොඳ භාරත් භූෂාන් කියලා හොඳ නළුවෙක් ඉන්නේ. ඒ නළුව දැන් බුදුරජාණන් මේ වගේ ඉන්න කැමරාව තියෙන පිටිපස්සේ ඔය ඔය වගේ එකපාරට උතරින් කඩාගෙන එනවා ඇතුළට. හැබැයි පේනවා චිත්තාකාරය බව. ඇවිල්ලා අන්ධහැරයක් පානවා මට මේ ලෝකේ මරන්න බැරි කෙනෙක් නෑ, කඩන්න බැරි දෙයක් නෑ ආරේ මේ කියලා කියනකොට බුදුරජාණන්සේ කියනවා හොඳයි කියලා නිකන් පිළිගන්නවා. ඒකකොට අභියෝග කරනවා. මට උඹ වුණත් ලොකු දෙයක් නෙවෙයි කියනවා වගේ අභියෝග කරන එතන විශාල ගහක් තියෙනවා බුදුරජාණන්සේ කියනවා එහෙමනම් උතන කියන ගහෙන් කොලයක් ගන්න පුළුවන්ද කියලා. මුගලවල පිටිපස්සට ඇවිල්ලා මිටික්ම ගන්නවා. කොළයක් මිටි කොළයක් නෙවෙයි මට ගහම ගන්න පුළුවන් කියලා දඟනකොට කියනවා පුළුවන් නම් එකක් ආය හයි කරන්නයි කියලා. එතකොට ඒක පාට කල්පනා වෙනකොට මෙයාගේ අතපිරුල් වෙලා කොළ මිටියෙන් බිබිලනවා. කඩන්න පුළුවන් කැඩුවට පස්සේ හයි කරන්න වෙන බව දන්නවනම් එතකොට පමයි. ඊට පස්සේ බෑ මොනම කෙනෙකුටවත් ඒ කොළ කඩන්න පුළුවන්ට හයි කරන්න බෑ. ඊට පස්සේ මිනිහා පහට කල්පනාට වැටෙනාට පස්සේ කියන බුදුරජාණන්සේ මූක කලින් පොඩ්ඩක් දැනගෙන හිටියානම් ඔය එක කොලයක් කරන්න කිව්වට මිචිම කඩන්නේ නැහැ. කඩන් ඉස්සෙල්ලා පොඩ්ඩක් කල්පනා කරනවා මට කැඩීමේ හැකියාව තියුණාට මට නැවත හැදීමේ හැකියාව නැහැ. එහෙමනම් මෙතන ස්ථිර හානියක් වෙලා තියෙනවා කියන්නේ. ඒකෙන්ම මිනිහ ආબોධ වෙනවායි කියලා අපි දන්න කතාවේ වෙන එකක් නෙ තියෙන්නේ. ඒ චිත්‍රපටියේ තියෙන එක තමයි. ඒක නිසා අපි මේ මොකද්ද මේ සත්‍යමත් වීමෙන් අපි කරන්නේ මේ සිද්ධියල තියෙන ජවනිකා වැට එකින් එක වෙන් කරලා වෙන් කරලා දැක ගන්න එකයි. මේක දිගටම වුණොත් ඊට පස්සේ අපිට ඕන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. පුරුද්දටයි, ජම්මෙටයි, අපේ රුචි අරුචිකම් වලටයි. කඩලා කඩලා කඩලා මෙනෙහි කර ගන්න පුළුවන් වෙච්ච දවසේ අපේම මේ මේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ජීවිතය තුළ පුදුම ධර්ම රසය ඉන්න පටන් අරගන්නවා. අපේ ජීවන රටාව වෙනස් වෙනවා. මේ දෙයක් දිහා බලලා කරන්නේ පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කියලා හිතලා හිතලා වැඩ කරන එන තත්වයකට එනවා. ආවට පස්සේ ඉතින් ඒක ඉතින් කවුරුත් වැඩි අගය කරන එකක් නෑ. නමුත් ඒක මේ වැරද්දක් වෙන්න ඉස්සලා වැරද්දක් මේ කෙරෙන්න හදන කියලා දැනගත්තොත් පුංචි උනත් වැරද්ද ලබන ජයග්‍රහණයට බුදුරජාණන්ස කියන්නේ යුද්ධයක් දිනුවා වගේ කියලා. මොකද උනාට පස්සේ වැරද්ද ලොකු එකක්ද පොඩි එකක්ද අමන වැරද්ද මරි වැරද්ද හොයන්න වැඩක් නැහැ. ඊට පස්සේ අපි ඉතින් ඊට පස්සේ තියෙන කර්මයට ලෑස්ති වෙන එක විතරයි. නමුත් ඊට ඉස්සෙල්ලා නතර කිරීමේ හැකියාව තියෙන එකම සතා මනුෂ්‍ය විතරයි. කිසිම බඩගිනි පූසෙකුට මීයක් දිහා බලන ඉඳලා භාවනා කරන්න බෑ. ඌ ජම්මෙට පැන්න ඇල්ලුවා කෑවා. ඒක යන්ත්‍රයට සිද්ධ වෙන එක දක්ෂකමකුත් නෙවෙයි. ඒක පළයි ගුණයකුත් නෙවෙයි. ගතිය. නමුත් අපිට පුළුවන් නම් අතරම් පුහුණුවෙන් පුළුවන් නම් මේ අන්තිමට ඒක නැතර කරගන්න පුංචි දෙයක් වුණත් අපි ළඟා කරගන්නේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේක දිගට දිගට කෙරුවොත් අපේ මේ ජීවිතයේ දිහාවට ලෝකයේ දිහාවට අප දිහාවට ඇති ආකල්පවල ලොකු වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මම මේ දවස්වල පොතක් කියවනවා මේ train your mind and change your brain කියලා. ඒකට ඉස්සර හිතාන තියෙනවා නියුරෝප්ලාස්ටිසිටි කියන එක දන්නේ නැති කාලේ අවුරුදු 6 පෙන්නට පස්සේ අපිට අපේ ගති ලක්ෂණ වෙනස් කරන්න බෑ. ඒක තහවුරු, ඒක ස්ථාවරයි, ඒක hard wired brain කියලා කියන්නේ adult mind එකට. නමුත් ඒකට මෑතකදී අභියෝගයක් දීලා තියෙනවා පුළුවන් ද කියලා බලන්න දැන් හොයන හොයන යනවා යම් ආකාරයකට අපට පුළුවන් නම් අපේ ශික්ෂාවක් ඇති කරන සීලමය හෝ සමාධිමය ප්‍රඥාමය ඒ නිසා ඒ කාන්තේම අපේ බ්‍රේන් එකේ සර්කිට් එක වෙනස් කරන්න පුළුවන්. ඒක දැන් පිළිගත්තට පස්සේ ඒ අර මෙතෙක් කල් තිබුණු මානසික විද්‍යාව පිළිබඳ සම්පූර්ණ මේ පදනම දෙදරලා ගිහිල්ලා තියෙනවා. ඉස්සර තිබුණේ මානසික විද්‍යාවෙන් මේ ආපු ලෙඩේ නතර කරන එක විතරයි. හීලින් විතරයි. හීලින් නෙවෙයි ඔය හීලින් කියෝ දැන් කියනවා ට්‍රේන් කරුවොත් ප්‍රිවෙන්ෂන් ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ නිවන් ලබන්න පුළුවන්. ඒ නිසා මේ මේ සැරේ ගියාට පස්සේ මම දන්නේ මෙතන අනික් කුසුම් වෙන්න ඇති මට පුතක් පූජා කරා සයිකෝതെරපි without a self කියලා. ඉතල self එක කියෝ කරන්නේ සයිකෝതെරපි කරුවේ. දැන් නෑ self එකත් නැති කරන්නේ. සම්පූර්ණ ගන්න පුළුවන් කියන එක train your mind and change your brain ඒ තරමටම මේ සූදානම් වෙලා ඉන්නවනම් එලඹ සිටි සිහිය තියෙනවනම් අපේ ඕනම දෙයක් කොච්චර වැරදි කරලා තිබ්බත් ආනන්තරිය අකුසල කර්මයක් වෙලා නැත්තම් නිවන් දකින්න පුළුවන් අපිට මේ වෙච්ච වැරදි වලට දඬුවම් ලැබෙයි ඒකට අපිට සතුටින් මුහුණ දෙන්න පුළුවන් නමුත් ඒක මේ ආපසු නොහැදිය නොහැකි වැරද්දක් නැහැ ඕනෙම පව් කාට අඟුලිමාල චරිතය ගත්තත්, පටාචාරා චරිත ගත්තත් බුදුජානනාංශය ඒක දන්න නිසා තමයි අඟුලිමාලට අත තිබ්බේ. නැත්තම් මේ ත්‍රස්තවාදී කියන්නේ ප්‍රධාන පිළිම ත්‍රස්තවාදියෙක් නවරු 10 10 දෙන්නේ 1000ක් ගණන් කරලා කපලා තියෙනවා. ගණන් නොකර කොච්චර කපලායි. මේ මනුස්සයත් එක්ක සැරෙන් හොල්ලලා දැම්මේ දන්නවා මේක හදන්න පුළුවන්. බිම්බිසාර රජුරෝ සහලවනවලු. කොසල් රජුරෝ සහලවනවලු අඟුලිමාල මේ ඉන්නවයි කියලා දැනගත්තොත් හමුදා පිටිනු කපන්නේ. ඒත් කරන්න පුළුවන් වුණා. ඒකට හේතුව අර සිද්ධිය වෙන්න ඉස්සෙල්ලා එතෙන්ද සතිය හරියට පිහිටුවා ගන්න පුළුවන් වුණොත් වෙන් කරලා දෙන්න මේ මනසට හේතු කරන්න පුළුවන් වුණොත් ඒ මනසට තේරෙන මේක හදන්න පුළුවන් කියලා. ඒ නිසා මේ පය උස්සන් ඉස්සලා චේතනා පහළ වෙන එක මුලදි තේරෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන දේ බලන්න. හැපීම බලන්න, උණුසුම් බලන්න, තද ගතිය බලන්න, බලන බලන කියලා මේ රූප ධර්ම මත හොඳට හිත පදන් වෙලා එකලස් වෙලා එනකොට ඒ ස්වභාවය තමයි සියුම් වුණාට පස්සේ හිත අනිවාර්යයෙන්ම නාම ධර්ම වලට යනවා. ඒක අපි දඟලන්න ඕනේ. ඒක යනවා නම් ඉබේ යනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. ඒක වුණා නම් ඉස්සල්ලාම තේරෙන්න තමන්ට තමයි මේ කවදාකවත් නැති විදිහේ සම්පූර්ණ නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ සම්පූර්ණ නිදහසකට හිත යන්න පටන් අරගන්නවා. මේ හිත නාම ධර්ම තේරුම් අරගන්න පටන් ගත්තට පස්සේ අපි මෙතෙක් කල් ගినాපු මේ හන මිටි මේ රුචි අරුචිකම් මේ සම්ප්‍රදාය සේරම ගලවලා යනවා. නිකන් උපමාවට කියනවනම් අපි හීනෙකට අවදි වුණා වගේ. හීනෙට බයලජ්ජ නැහැනේ. හීනේ කවදාකවත් බයලජ්ජ දෙක නැහැ. හීනේ තියෙන්නේ මේ හිත නන්නත්තර වෙච්ච වෙලාවක්. හිත නිදැල්ල හැසිරෙන. මා නාම ධර්ම භාවනාවට යනකොටත් හීනෙකට අවදි වුණා වගේ. ඕන දෙයක් හසුරවන්න පුළුවන් කිසිම විදියකට මේ හොඳින් නරකෙන් සුභ අසුභෙන් පවෙන් පිනෙන් හැසිරීමක් කරන්න නැහැ. චෛතසික ශක්තිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒකට තමයි අපි මේ මේ කායනුපසනාවෙන් වේදනානුපසනාවෙන් චිත්තානුපසනාවෙන් ධම්මානුපසනාවෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් යන්නේ ඒකට තමයි. ඉතින් මේක දෙවෙනි කොට සඳහන් කරලා තියෙනවා කිසිම අවස්ථාවකදී නාම ධර්මයන් මිස නාම ධර්මයක් හෝ රූප ධර්මයකට පසු රූප ධර්මයක් ඇතිවන්නේ නැද්ද පැහැදිලි කර දෙන්න මේකදී ඇත්තටම මේ සඳහන් කරන්නේ නාම රූප පරිච්ඡේද ඥානයේදලා පච්චේ පරිග්ගා ඥානයට යනකොට විස්තර කරලා තියෙනවා අපි මේ ආස්වාද ප්‍රසවාස කියලා කියන්නේ නාම ධර්මයක් නිසා රූප ධර්මයක් පහළ වීමේ සංසිද්ධියක් බලන්න. නාම ධර්මයේ තමයි ආනාපානි ආස්වාස ගැනීමේ චේතනාව. ඒ ධර්ම මහත්යව ප්‍රශ්න දී කිව්වේ ආනාපානට චේතනා එන්නේ නැහැ කියලා. නමුත් මේ ධර්මයේ සඳහන් වෙන විදිහට අපිට නොදන්නාට ආස්වාස කිරීමේ චේතනාව ඇවිල්ලා තමයි ආස්වාසය සිද්ධ වෙන්නේ. එතකොට ඉස්සර වෙන්නේ ආස්වාස කිරීමේ චේතනාව ඊට පස්සේ රූප ධර්ම පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රසවාසය කියලා කියන්නේ හුස්ම පිටි කිරීමේ චේතනාව ඊට පස්සේ පිටවීම. ඒකට කියනවා නාම ධර්ම නිසා රූප ධර්ම පහළ වීම කියලා. ඊට පස්සේ <clears throat> හුස්ම ගැනීම නිසා උදරේ පිම්බීම සිද්ධ වෙනවා. ඒකට කියන්නේ හුස්ම ගැනීමත් රූප ධර්මයක් උදරේ පිම්බීමත් රූප ධර්මයක්. ඒකට කියනවා රූප ධර්ම නිසා රූප ධර්ම පහළ වීම කියලා. සමහර වෙලාවට රූප ධර්ම නිසා නාම ධර්ම පහළ වෙනවා. අපි මේ වගේ වෙලාව සක්මන් කෙරුවොත් එහෙම එළියේ හිතනවා මේක අවුව සැර වැඩි ඇතුළට ගියොත් හොඳයි කියලා. අර සැර වැඩිකම නිසා. එතකොට ඒ උණුසුම නිසා හිතට චේතනාවක් පහළ වෙනවා මේක හිටියොත් මට කලන්ත හැදේ මට අමාරු වෙයි වතුර බොන්න වෙයි කියලා ඇතුළට තල්ලු කරන්න නාම ධර්ම පහළ. ඊට පස්සේ ඒ අනුව රූප ධර්ම පහළ වෙලා ඇතුළට යනවා. ඒ අනුව බලනකොට හැම නාම නිසා රූප, නාම නිසා නාම, රූප නිසා රූප, රූප නිසා නාම කියන හතරාකාරයක් තියෙනවා. ඒ හතරාකාරෙම තේරුම් ගන්නකම් යෝගාවචරය ගීත සම්මසන ඥාණයට යන්නේ නැහැ. හැම පැත්තෙම මේ අතිරේක සම්බන්ධතා තියෙනවා. ඒ ඔක්කොම දැනගත්තට පස්සේ තමයි පටිච්ච සමුපාදය කියන මේ හේතු නිසා මේ ඵලය ඇති වෙනවා. ඒකේදී එන මූල ධර්ම ටිකක් තියෙනවා මේ කවමදාකවත් එක හේතුවක් නිසා එක ඵලයක් හරියන්නේ නැහැ. හේතු රාශියක් නිසා ඵල රාශියක් හරියන්නේ. හේතු රාශියක් නිසා එක ඵලයක් හරියන්නේ නැහැ. අන්නේ හේතු රාශියයි ඵල රාශියයි තේරුම් ගන්න නම් මම කියන එකෙන් තොරව බලන්න ඉගෙන ගන්න. එතෙන්ට එනකම්ම ආනාපානය හැම පැතිකඩක්ම බලන්න ඕන. ඉතින් ගම සක්මණේ හැම පැතිකඩක්ම යනකොට එනකොට කනකොට බොනකොට මේ මොකක් හරි සම්බන්ධයක් තමයි මේකේ තියෙන්නේ. රූප නිසා නාම, නාම නිසා රූප. මේකේ කියන විදිහට සීමාවක් නැහැ ඒකේ. හැම පැත්තටම යන්න පුළුවන්. ඉතින් එතකොට තමයි පටිච්චසමුප්පාදය පිළිබඳව පොතක කියලා තියෙන දෙයක් හෝ එහෙම නැත්නම් සරුවචනාංශෝ මේ අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති ආදි වශයෙන් පරිච්ඡමතේ මූල ධර්මිය හෝ තේරුම් ගන්න නම් කවදාකවත් ওই පොතක තියෙන සීමිත වාක්‍ය වලින් කරන්න බෑ. අත්දකින්නම ඕන. අත්දකලා හිතා ගන්න ඕනේ මේකේ මේ එකක් පෙන්ුණට හැම පැත්තටම සම්බන්ධතාව තියෙනවා. මේ සේරම එක එකක් එක එක වතාවට වාගේ තේරුම් කරගනිමින් තේරුම් කරගනිමින් අපේ දැනුම පුළුල් වුණාට පස්සේ තමයි ඔය මේ සම්මසර ඥාන වලට යන්නේ. ඒක මේ ඥාන අපේක්ෂාවෙන් කරන ගන්නේ මේ භාවනා කරනකොට වෙන දෙයක්. භාජනේ පිරෙනකොට උතුරන වගේ දෙයක්. ඉතින් ඒක නිසා මේ මේ මුල ධර්ම පැත්තේ මේ ප්‍රශ්නේ අහුවට භාවනා කරගෙන කරගෙන යනවා මෙව පිළිබඳව කිසියම් ධර්ම සාකච්ඡාට සම්බන්ධ නොවුනත් අනිවාර්ය වැටහීමක් සිදු වෙනවා. ඒ මේ මට යුගන්නපේ පණ්ඩිත සාන්නාංශේ මේ අභිධර්ම පිළිබඳව ගිහිල්ලා ත්‍යාත්‍යාංගන ධම්මචර්ය විභාගයෙන් පාස් වෙච්චි අභිවංශ නමගත් ස්වාමීන් වහන්සේ නිසා හොඳටම විෂය පිළිබඳ දැනුමක් තියෙනවා. අන්ත ඒ ශාංශය ඉච්චිත වට ගරු කරන්නේ නැහැ. ඒ ශාංශ කියනවා ඒ ශාංශ කාවන බහන කරපු අවුරුදු 11ක ළමයෙක්. ඒ ළමයට කියලා දෙලා තියෙන බිම්බිම හැකිලිම බලපන් ඉච්චරයි. තක්මන් කරන බලපන් කරලා සායදගේ මන අපිට භාවනා හරි ගිහිල්ලා. හරි ගියාට පස්සේ අභිධර්ම ප්‍රශ්න වගේක් ඇහුවා. ඌ දන්න භාෂාවෙන් හරියටම මූල ධර්ම කියනවා. හැබැයි වචන දන්නේ නැහැ. ප්‍රශ්නයක් ඇහුවොත් පිළිසිදුව ඉතින් කියනවා මේ මිනිසයා කොහෙන් ඉගෙනගෙනද මේ? මිනිහට තිබුණේ එකම දේ භාවනා කරලා අත්දැකීම. සායටට බොහොම ගෞරව කරනවා. ප්‍රශ්නයක් ඇහුවොත් පිළිසිදුව. හරියටම පොතේ කියන එක කියලා දෙනවා. ඒක අවශ්‍ය නැහැ. ඒක මුල්ුණායි කියලා බැසි ලාභයක් නැහැ. මේ නැතුවයි කියලා පාඩුවකුත් නැහැ. හැබැයි ගුරුවරයා දෙන්නේ මූල ධර්මයක පිහිටලා තමයි. ඒ ටික කරගෙන කරගෙන යනවනම් මූල ධර්මත් අයිති වෙයි, තේරෙයි. නාම මේ මේ අත්දැකීමත් එයි. එතකොට ශාසනයට අවශ්‍ය කරන පිරිච්ච චරිතයක් හැදෙනවා. ඉතින් උඟව දෙනෙක් හිතන ඒ නිසා ඉස්සල්ලා එක්කෝ අභිධර්මයේ පාඩම් කරලා ඉවර කරලා මේකට එන්න ඕනද? එහෙම නැත්නම් নানা ආකාර දේවල් වලින් මේ නොකරන වෙදකමට කොඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනවා. බස්සර බස්සේ වැඩේට අඟුලි මාලත් වැඩේ කරගත්තා නම් පටාචාරාවක් පටාචාර රෙදිත් නැතුවනේ කරගත්තේ. තවත් මොනවද කතා කරන්නේ? යත්තර ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය 1 11 ආකාරයකින් බලන්නේ කෙසේදයි විස්තර කර දෙන්නේ ඉල්ලා සිටුවේ. මම හරි කැමති මේ සභාවේ කවුරු හරි මේ ප්‍රශ්නට උත්තර දෙනවා. මම කීපතා මේ කියලා දීලා තියෙනවා. කවුද කැමති? කතා කරමු කවුරු හරි. එතකොට මට ටිකක් කළා මේ ග්‍රීන් ටී එක බොන්න පුළුවන්. ඔව්. Thank you. තව තව එන්න ඕන තව එන්න කරුණ 11 ආවේ නැහැ තාම. ඔව්. මේක මම හිතන්නේ 11 වතාවට වැඩිය කියලාත් දීලා තියෙනවා. ඒ නිසා ටික ටික හරි මතක් කියමු අයිලින් පාසකම තමයි උගන්නන්න දන්නේ. කියමු බලන්න. මොනද 11 සාකාවේ? ඈ? 11 සාකාවට කැස්ස නැහැ. ඔව් කියපන්නේ ඒක තාම හරියට ඒ කියන්නේ ගොනුනේ නැහැ 11 ආකාරයට කියුනේ නැහැ. ඈ? නෑ නෑ මේක මේ මේ මේ පොඩි ධර්ම කාරණාවක් අහන්නේ ආනාපානේ හෝ මොනම අරමුණක් හෝ ඒ 11 ආකාරයේ දැක්කොත් තමයි සරුවත් chance කියන්නේ දැක්කයි කියලා. නැත්නම් අපි උංග කාලේ එක පැත්තක් දෙපැත්තක් බැලලා දැක්කයි කියනවා. ඒක අංග සම්පූර්ණයි. ඒ නිසා ආස්වාද ප්‍රසආසයේ සක්මන ඕනෙම වස්තුවක පැතිකඩ 11ක් තියෙනවා. ඒ 11 දැක්කනම් තමයි සරුවචනාංශේ ඒ සඳහන් කරන එක හුඟාකට ඔය සීල සූත්‍රය එතනින් ගියාම සූතමය සූත්‍රය වගේ තැන්වල පෙන්ලා දීලා තියෙනවා. මේ සීලෙක පිළිහිටලා පොත් කියන්නවත් සමාජ භාවනා කරන්න බෑ 11 ආකාරය බලන්නේ. ආස්වාද ප්‍රසආසයේ ගත්තන අතීත වශයෙන් අනාගත වශයෙන් ප්‍රත්‍යুৎපන්න වශයෙන් තුන් ආකාරකෙන් බලන්න ඕනේ. ඒ කියන්නේ මට තේරෙන තාලෙට මේ හොඳට ආනාපානෙ තිබුණා. ඉස්සලා තිබුණා. දැන් නැහැ. ඒකට සතිය තියෙනවා සමාධිය තියෙනවා. ආනාපානෙ සිුම් වෙලා ඉස්සලා හොඳටම තිබුණා. දැන් ආනාපානෙම ඇවිල්ලා ආනාපානෙ නැත්තැනකට ඇවිල්ලා තිනවා අතීත ආකාරයේ තියෙනවා. දැන් නැහැ. තව සමහරක් වෙලා තියෙනවා දැන් ඇත්තෙම නැහැ. නමුත් හිමීට මතුවෙමින් එනවා. ඉස්සරහට යනකොට පේන ගතියක් තියෙනවා. ඒ දුන්නා අතීත ක්‍රමයක් තියෙනවා දැන් නැහැ. සමහරවිට මේ තියෙනවා මේ පේනවා. ඒකට වර්තමාන වාසිය. එතකොට ඒ තුන් ආකාරයෙන් පෙන්වන්නේ කාලය කියන මානෙ දිගේ අතීත අනාගත පච්චුප්පන්න. ආයෙ තිනවා ගොරෝසු අවස්ථාව සහ සියුම් අවස්ථාව ඒක තමයි අර මුලින් මුලින් පේන ආනාපානෙ ගොරෝසු එන්ටෙන්ට එන්ට සියුම් වෙනවා. ආයෙ තිනවා ප්‍රිය අවස්ථාව සහ අප්‍රිය අවස්ථාව කිය. ආනාපානෙ පෙනේ වාහනේ මත මේ සද්දෙන් වේදනාවෙන් හිතවිලින් තුරම ආනාපානෙ පිළිකල බොහෝම ගෞරව සම්ප්‍රයුක්ත ආනාපානෙ බන්න වෙලාවක් එනවා. ඒක බොහොම ප්‍රියයි. සමහර සමහරට පේනවා ඉතින් මොකද්ද ඉතින් ඕක බලලා කවුද නිවන් දකින්නේ හුස්මනේ ඕක මොකද්ද කියලා ඒක අප්‍රිය කරන වෙලාවකුත් එනවා. ඒ දෙකම භාවනට අවශ්‍යයි. සමහර වෙලාවක් තියෙනවා ආනාපාන මේ ළඟ තියෙනවා හොඳට සමහරට පේන්නේ ඈතක තියෙන පැත්තකට බලලා ඉන්නවා. සමහරට පේනවා ඇතුළත පේනවා සමහරට පේනවා එළිය තියෙනවා. මේ එකක්වත් හොල්මනක්වත් බය වේලාවක්වත් භූත දෝෂ නෙවෙයි. ආනාපාන 11 ආකාරය ඕනම දෙයක ඒක තියෙනවා. ඒ නිසා ඒ ඔක්කොම දකින්න සාමාන්‍ය යෝගාවචරයෙන් ඇහුවොත් ඔය ඇතුළත පේන වෙලාවේ ගුරුසු වෙලාවේ ප්‍රිය වෙලාවේ ගැන එනකොට බොහොම සතුටින් කතා කරනවා. බාහිර වෙච්ච වෙලාවක එපා වෙච්ච වෙලාවක ගැන දැනගත්තත් කමටහන්ට වාර්තා කරනකොට කියන තරම් හිතන්නේ මොකද හිතන්නේ මේ වැරදිලයි කිය. දෝෂයක් කියලා හිතන්නේ. ඒ තාක්කල් එයාට ගොඩාක්කල් භාවනා කරන්න වෙනවා. ඒවා දැකගෙන මෙවුවා අත්‍යවශ්‍ය කොටස් බව දැනගන්න. නිසා 11 ආකාරයේ ආනපාන විතරක් නෙමෙයි ඕනෙම දෙයක තියෙනවා. ඒකලස ආකාරයට දැක්කට පස්සේ මේ අරමුණ දැක්කයි කියන්න පුළුවන්. නෑ. එහෙම තෝරන්න ගියොත් වෙන්නේ ආනාපාන නෙමෙයි බලන්නේ මූල ධර්මෙදී. ඉතින් Taman දිගට බලන්න කවදාකවත් මේක ඉවර කරන්න බෑ. හැමදාම බලන්න දෙයක් තියෙනවා කියන හැඟීමෙන් බලනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් උඟ පිරෙනවා. ඒකට මම මේ මම කියපතාකේ නිදර්ශනය කිව්වා. ඒක එච්චරම හොඳ නිදර්ශනයක් නෙවෙයි. දැන් හැමදාම හඳවට පොළොව වටේ හඳ කරකිනකොට හැමදාම හඳ එක පැත්තක්මයි මූණ දාන්නේ ලෝකෙට. හඳ රවුමක් කරකිනුට එක වටක් තමන් වටේ කරකිනවා. ඒක නිසා හැමදාම එක පැත්තමයි පේන්නේ. නිසා මේගොල්ලෝ මැප් කරන්න ගිහිල්ලා මෙහි ඉඳලා දුරේක්ෂ දාලා සම්පූර්ණ පේන පැත්ත මැප් කරා. ෆොටෝ ගන්න පුළුවන් ඒ තරම් ගන්න පුළුවන් මේ අරගෙන. බැලුව බැලුවා ඉන් එහාට යන්න බෑ. නමුත් ඒක මේගොල්ල අත්ත නෑර අපි අර කැන්බරා ගිය වෙලාවේ තිබුණේ ඒ වගේ තැන්වල මෙව කරලා මෙව කරලා අවුරුදු 40ක් බලා ඉන්නකොට දැක්කලු අවුරුදු 40ක් ඇතුළත මේක අංශක පහක් දෝලණය වෙනවා. يعني විකෘතියක් තියෙනවා. ගෝකල් බලනකොට විකෘතියක්. එතකොට මේ අත මේ අතට අංශක පහක් යනකොට ඒ පැත්ත මැප් කරගත්තලු. මේ පැත්තට අංශක පහක් යනකොට තාම මැප් කරගත්තා දැන් 160ක් දන්නවා. දැන් 140යි නොදන්න පැත්ත තියෙන්නේ. ඉතින් තවත් කල් යනකොට මේක වගේ එනවනම් පුළුවන් දවසක අල්ලගන්න පුළුවන් වෙයි. ඉතින් අපි එක සැරයක් බලලා හඳ මේ පැත්තට එක පැත්තමයි දාන කියලා අපේ ප්‍රයත්න අතහැරියා නම් අපිට කවදා 150 යන්න හම් වෙන්නේ අපි දැනගන්න හම් වෙන්නේ හඳ වරින් වර දෝලණය වෙනවයි කියලා. බොහෝ කල් බැලීමේ මම ඊයේත් මතක් කරුවේ ලංකාවේ වර්ෂාපතනය පිළිබඳව බොහෝ කල් හැතිරීමෙන් තමයි දැනගත්තේ අවුරුදු 10කට සැරයක් වැඩියෙන් වහින අවුරුද්දක් තියෙනවා. ඒ විදිහට වර්ෂාපතන එක අවුරුද්දක් බලලා එක දවසක් බලලා ගන්න තීන්දුවෙන් අපි ඒ ගැන දීර්ඝ කාලීනව අනාවගේ කියන්නේ කියට හරියන්නේ නැහැ. උගාකල් බලන්න. ඒ නිසා ආනාපාන දිගින් දිගටම බැලීමෙන් තමයි අපිට 11 ආකාරය සම්පූර්ණ වෙන්න තියෙන්නේ. එතකොට ආනාපාන 11 ආකාරයෙන් වල තව බොහෝ දේවල් වලත් විස්තර දක් ගන්න පුළුවන්. ඒක එතකොට මේකට අතිරේක තොරතුරු වගේක් වෙන්න පටන් ගන්නවා. නෑ. ආනාපානදී ඔය 11 ආකාර බැලීමේ මෙනෙහි කිරීමක් නෑ. ඒක අතිරේක ලාභයක් Tamanට ලැබෙන. බොහෝ වෙලා බලනකොට අර වගේ දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් මේ වගේ විවිධ පැතිකඩ පෙන ඔක්කොගෙම තියෙන එක්ක ප්‍රියයි එක්ක අප්‍රියයි එක්ක ඇතුලේ එක්ක පිට ආදී වශයෙන් බුද්ධ දේශනා හැටියට තියෙන 11 එක විදියක් අපේ සම්ප්‍රදාන කුල අපි කියන විදිය එක විදියක් තව ප්‍රශ්නයක් තියෙනවා ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා ගැන පතපොත කියවන විට උපචාර සමාධිය අර්පණ සමාධිය යන සමාධි අනුපිළිවෙල ගැන සඳහන් වේ මේ අනුපිළිවෙල සම්පූර්ණ විස්තර කර දෙනෙමින් ගරුවෙන් ඉල්ලා සිටිමි උපචාරය කියන්නේ මිදුල අපි දැන් මේ දැන් මේ ස්වාමීන් වහන්සේගේ වැඩ කුටියට යන්න ඕන අපි ඉතල මිදුලට කොට වෙන්න එපා මේ පඩිය නැගගන්න පස්සේ අපි කරන ඒ කුටිය මිදුල ඒකට කියන උපචාරය කියලා ඊට පස්සේ ගෙට කොට වෙනවා එලිපත්ත පයින්නවා එතකොට කියනවා අර්පණා ගෙට ඇතුල් වුණායි කියලා මිදුලේ ඉන්න වෙලාවේදී ගෙට ඇතුල් වෙලා නැහැ නමුත් ගෙට ඇතුල් වෙන්න ආසන්නයි නිසා උපචාරය කියන්නේ මිදුල කියන අදහස ගත්තාම access concentration කියලා තමයි ඉංග්‍රීසියෙන් සඳහන් කරන්නේ. access එකට ගිහිල්ලා තමයි අපි ගාවට absorption එකට යන්නේ. ඉතින් ඔය සක්මනක් හදනකොට සක්මන කියනවා සක්මන අඩි 3යි දිග අඩි 40යි දාලා වටේට උපචාරයක් දාන්න කියලා මිදුලක් දාන්න. ඉතින් සක්මන ගොඩ වෙන ඉස්සෙල්ලා උපචාරයට ගොඩ වෙලයි සක්මනට ගොඩ වෙයි. නිසා උපචාරය කියලා කියන්නේ මේ කිට්ටු වෙනකොට ආසන්න වෙනකොට Taman ඉන්න පදනම. මේ පදනමේ ඉඳලා තමයි ඒ මේ නියම සමාධියට බැස ගැනීම අර්පණාව සිද්ධ වෙනවා. අර්පණාව කියන්නේ බැස ගන්නවා කියන අදහස. අප්පේටි කියලා කියන්නේ වතුරට බැස ගන්නවා, කඟට බහිනවා වගේ දෙක තමයි අප්පනා කියලා කියන්නේ. උපචාරය කියලා කියන්නේ ඒකට අර සැරසෙන්, එලවෙන්, යා කියලා අපි අර يعني මේ එලවි, එලවෙන් කියන එක තමයි උපචාරය. එතකොට යා කියනකොටම යන්න ලැහැස්ති. on your mark get set. get set moment එක තමයි ඔය access concentration කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාට හුස්ම ඉහළ පහළ ගැනීම ගැන හිතේමා සිටමින් යම් ඒකාග්‍රතාවයක් පැමිණීමට හැකියාවක් ඇත නමුත් ඔබ වහන්සේ පැහැදිලි කරන ආකාරයට ආස්වාද ප්‍රසආස වායු වල වෙනස දැනගැනීමට තරම් හැකියාවක් මහට නැත එම හැකියාව ප්‍රගුණ කිරීමට මා බලවත් ලෙස උත්සාහ ගනිමින් පසුවේ මේ සදා ඔබ වහන්සේගේ උපදේශයක් පතමි. ඇත්තට මේ පළවෙනි වාක්‍ය පිළිබඳ Tamanට විශ්වාසයක් තියෙන හොඳටම ඇති. මාහට හුස්ම ඉහළ පහළ ගැනීම ගැන හිත යොම හිත යොමා සිටමින් යම් ඒකාග්‍රතාවයකට පැමිණීමේ හැකියාවක් ඇත. එතකොට <clears throat> මේ මොකක්ද මේ ඒකාග්‍රතාවය කියන එක විස්තර කරන්න පුළුවන් නම් ඇති. මේ ලියුපෙක්කනාගෙන් මම අහන්නේ මොකද්ද මේ ඒකාග්‍රතාවය කියලා Taman අදහස් කරන්නේ. ඒකාග්‍රතාවයට යන්න තමයි අපි අර මේ දෙකේ අතර වෙනස බලමින් එහි හිත নিমগ্ন කරන්නේ. මොකද ඒක වෙනස නොදැක හෝ ඒකාග්‍රතාවයට යන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. එතකොට මේ ඒකාග්‍රතාවය කියලා මොකක්ද අදහස් කරන්න කියනවනේ හිතන්න පුළුවන් මේ සෞඛ්‍ය සම්පන්න වැඩක්ද නැත්නම් ඒකාග්‍රතාවය කියලා මොකද්ද හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. මොකද? හිත එහෙම තියෙනවා. ඒතකොට ඒ කියන්නේ හෙල හිත හෙල වෙන්නේ නැති එක නෙවෙයි අරමුණේම හිත පිහිටනවා. ආනාපානේ අපි සාපේක්ෂව කියනවා ආනාපාන ඒකාග්‍රතාවය කියලා කියන ආනාපානෙම හිත හිටියා. කොච්චර වෙලා ඉන්න පුළුවන්? ඒ පැය භාගෙ ඉන්නකොට ඉන්නකොට ආනාපානයේ පරිණාමයේ වශයෙන් මොකද වෙන්නේ? පැය භාගය ඇතුළත ආනාපාර කීකරු වෙලා ලඟ වෙලා සමීප වෙලා එනවද? එහෙම නැත්නම් දඩබ්බර වෙනවද? තුනී වෙනවද? එතකොට පැය භාගයක් එක දිගට නැසලී මෙහෙම ආනාපානේ බලාන ඉන්නවනම් බලාන ඉඳ ඉඳ ඉඳ ආනාපානේ මොකද වෙන්නේ? ඒක තමයි බලන්න ඕනේ. අපි මොකක් හරි දිහා අපි අපිට කියනවා මේ මේ මේ කොහොමද කියන්නේ බලකඳ උරක් දිහා බලන ඉන්නේ කියලා මේක ඔත්තු බලාපන් කියලා. ඉතින් අපි ගිහලා ඔත්තු බලා ඉනකොට අපි ඒකේ ක්‍රියාකාරකම් ඔක්කොම බලන්න එපා. මෙතෙන් තමයි ගේට්ටුව තියෙන්නේ, මෙතන වතුර තියෙන්නේ, මෙතන තමයි <clears throat> ආයුධ කපට ආ තියෙන්නේ, මෙහෙම තමයි මේ කටික වැඩ කියලා. අපි බලන හිටියට වැඩ පඩියවන්නේ නැහැ. වෙන ඔක්කොම කටයුතු බලන්න ඕන. නැත්තම් වැඩ නැහැ. ඒක තමයි අපි මෙච්චර වැඩ බහ තබලා අපි ආනාපානේ දැපෙන දමාගෙන ඉන්නවනම් සැලකිලිමත් වෙන ධම්මවිචේ ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ බලාන ඉන්නකොට ඉන්නකොට ආනාපානෙට මොකද වෙන්නේ එන්නේ එන්නේ කීකරු වෙලා තැම්පත් වෙලා සනීප වෙනවද? නැත්නම් ඇවිස්සීලා නොසන්සුන් වෙලා දඟලනවද? ආනේ කටයුතු වෙනවනම් කීයකේ සමාධිය වැඩ ගන්නවා. කියන්නේ සමාධිය තමයි ලාභයක් තියෙන. නැවත නැවත බැලීමෙන් ඔත්තු බැලීමෙන් අපි යම් තොරතුරු ප්‍රමාණයක් එකතු කරගන්නවා. ඉතින් ඒ ප්‍රමාණය කල්පනාවල් නම් තියෙන්නේ, හිතවිලි නම් තියෙන්නේ, වේදනාවල් නම් තියෙන්නේ. ඒකට අපිට කියන්න බෑ ආනාපානට ඒකාග්‍ර වෙලයි කියලා. ආනාපානට ඒකාග්‍ර වුණා නම් අනිවාර්යයෙන්ම ආනාපානයේ හැසිරීම රටාව. හැසිරීම රටාව කියන එක අදහස් ගන්න. එයා පරිණාමය වෙන හැටි කාලානුරූපව දැක ගන්න ඕන. එතකොට අපිට අනිත් දවසට එනකොට තවත් තොරතුරු එකතු වෙනවා. වෙමි වෙමි වෙමින් ආනාපානේ මේ 11 ආකාර සම්පූර්ණ වෙන්න උදව් වෙනවා. එතකොට අර වෙනස නොදැක්කත් ප්‍රශ්නයක් නැහැ. අපි දන්න හොඳටම දෙකේ අතර වෙනස නැති වුණාට හිත අසවල් තැන බොහෝ වෙලා පැවතුණා කියන විශ්වාසය තියෙනවා. හැපෙන තැන. ඒ තියෙනවා නම් අර වෙනස දැනගත්තට ඒක කොම්පන්සේට් වෙනවා. ඒක වෙනුවට අරකින් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. තව දිගට යන්න ඕනේ. හැබැයි අර සැලකලිමත් ගතිය තියෙන්න ඕනේ. ගත්ත එකලස තුල දැපෙන දමා ගත්ත එකෙන් එයාගේ හොඳට අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන සීරම පරීක්ෂා වෙන්න ආරින්න. මේ පේනවා. නාස්මයේ කොන හෝ මුතුරේ හෝ වදින තැන උඩින් හඳුනා ගත් විට ඒ සම ඒ ආනාපාන නිමිත්ත ලෙස සම්බන්ධ ඇත. එය හරිද හරිද වැරදිනම් කර්මවලක හදාගන්න මැනවි. උග්ඝා නිමිත්ත පරිදා රක්තිභාග නිමිත්ත භාවනාව විගත කරන විට සිදුවන බව දනි. නමුත් ආනාපාන නිමිත්ත ඒක සම්බන්ධ කරගන්නේ ආරම්භක ස්ථානයේ වශයෙන් කර්මවලක පුරස්කෘත මේක ඇත්තටම මේ ප්‍රශ්න නගන්නේ ආනාපාන නිමිත්ත සහ පටිභාග නිමිත්ත උග්ඝහ නිමිත්ත වගේ කියන වචන සම්බන්ධ කරගෙන මේක පිළිබඳව මේ පැහැදිලි කිරීමක් කෙටියෙන් සඳහන් වෙන ආනාපාන සති දෙක කියන පොතේ ලොකු සාන්ති ලියපු එකේ ඒ මොකද අර ඉස්සෙල් ප්‍රශ්නයක් අහලා තිබුණා උපචාර සමාධිය අපන සමාධිය කියවම ඒ පටිභාග නිමිත්ත උග්ඝහ නිමිත්ත වගේ දේවල් කසින භාවනාදී මතක් කරලා දෙනවා සමත ක්‍රමයක් නමුත් ඒ භාවනා උගන්වීම සඳහා අවශ්‍ය කරන ටෙක්නිකල් ටර්ම්ස් තාක්ෂණික වචන වශයෙන් අපි කසින මණ්ඩලයක් හදලා කසින මණ්ඩලය කියලා කියන්නේ මේ වගේ අපි හිතමු මේ රවුන්ඩ් පීරිසයක් වගේ එකක් අරගෙන ඒකට නිල් පාට රෙදි කැල්ලක් දාලා මෙහෙම අල්ලලා ගත්තොත් ඒක හොඳ නිල් පාටට ඇදිලා හොඳට රවුමක් හිටිනවනේ. ඉතින් ඒ වගේ දෙයකට තමයි අපි කසින මණ්ඩලයක් කියලා කියන්නේ. සමහරට මේ මේ වගේ මඩ පාට තියෙනවා දුඹුරු පාටට ඉතින් රතු පාට කහ පාට වගේ ප්‍රකට වර්ණ තමයි අරගන්නේ. ඉතින් ඒක අඩි දෙකමාරක් විතර ඇති. අඩි කමාරක් විතර උසින් පිටිය හයි කරගන්න. නොසැලෙන විදිහට හයි කරන තමන් ඒ ඉඳගෙන ඔළුව ගානකට උස්සන්න පුළුවන් මට්ටමින් ඒක තියාගෙන ඒ දිහාම බලනින්න. බලයිනෝර් කොහොමඩක්වත් අර වරින් වර ඇස්වල ක්‍රියාව වශයෙන් ඇසිපිල්ලම් ගහිලා සිද්ධ වෙනවනේ. ඇසිපිල්ලම් ගහන උඩත් තමන්ට පේනවා යම් වෙලාවක ඇසිපිල්ලම් ගැහුවත් අරමුණ පේන්නා වාගේ. ඒක හිතේ ලකුණු වුණා නම් අපි කියන උග්ඝහ කියලා ඒ අරමුණ ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒකට ඇත්තක වහගෙන හිටියත් Tamanට පේන්නේ ඒකමයි. එතකොට එහේ ඇත්තක වහගත්තත් ඒ පේන ලකුණ පේන උග්ඝහ නිමිත්ත කියලා. ඊට පස්සේ පුද්ගලයා එතනින් අයින් වෙනවා. අයින් වෙලා ගිහිල්ලා දැන් තමයි සුදුසු භාවනා ආසනයක වාඩි වෙනවා. වාඩි වෙලා අර හිතට ගත්ත අරමුණට ඒකත් මේ සංඥාවට හිත දාන භාවනා කර කර යනකොට සමත භාවනා හරියනවනේ ඒ අරමුණ බොහොම ලස්සනට පැහැදිලි වෙලා ඒක සජීවී වෙලා ඉතින් මේ තව තවත් දුරට ඒක ස්ථිරසාර තහවුරු වෙන පැත්තකටපත් වෙනවා. නමුත් භාවනා අන්‍ය විහිතනම් භාවනාචර සතු සති සමාධි නැත්නම් ඒ මැකිලා යන පටන් ගන්නවා. මැකිලා ගියොත් ආයෙත් අතෙන්ම ඇවිල්ලා වාඩි වෙලා ආයෙසරයක් අරක තහවුරු කරගන්නවා. ඒ තහවුරු කරගන්නේ උග්ඝානෙ මිට. ගිහිල්ලා භාවනා කරනකොට ඒක හොඳට සජීවීලා ආවොත් අර්පණාවට යන්නේ ඉස්සෙල්ලා ඒකට කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒක හුඟක් වෙලාවට වර්ණවත් වෙන්න පටන් අර ගන්නවා. සමීප වෙන්න පටන් අර ගන්නවා. සජීවී වෙන්න පටන් අර ගන්නවා. එතකොට ඒ කියන්නේ අර සමත භාවනාන්තිගේ ධානයකට යන්න පුළුවන්. ඒකට අර අරමුණම ඇසුරු කරමින් ගන්න එකට උග්ඝා නිමිත්ත කියලා. ඒක හිතේ තියාන ගිහිල්ලා ඒක හොඳට පිහිටලා එන වෙලාවට අර්පණා වෙන්න ඉස්සෙල්ලා ධානය ලබන්න ඉස්සෙල්ලා ඒ තියෙන දර්ශනයේට නිමිතර කියනවා පටිභාග නිමිත්ත කියලා. ඒ කියන්නේ ධානයේම ප්‍රතිභාගයක් වගේ, හේවණල්ලක් වගේ පේන. මේ වචන සෙට් එකම අරගන්නවා මේ ආනාපාන සති භාවනාවේදී. ආනාපාන සති භාවනාවේ විශේෂයෙන් පරිසම්පදා මාර්ග දේශනාවේ සඳහන් වෙනවා අපි ආධුනිකයෙකුට උපදේශපන්තියේදීම සඳහන් කරනවා වාඩි වෙලා ආනාපානට හිත යොදලා වැඩියෙන්ම ආනාපානේ හැපෙන තැන සටහනක් ගන්නයි කියලා. ලකුණක් ගන්නයි කියලා දැනගන්නයි කියලා. දැනගෙන එතෙන්ටම හිත යොදන්නයි කියලා. එතකොට ඒ හැපෙන තැන නාසිකාග්‍රේ මගේ මං මුඛක් කරලා දැකලා තියෙන දකුණු නාසිකාග්‍රේ මැද කෙලවරක තියෙනවා. ඒකටත් කියනවා නිමිත්ත කියලා. ආනාපාන නිමිත්ත කියලා කියන. ඊට පස්සේ අපි හිත යොදන්නේ වෙන තැන්වල හැපීම තිබුණත් එතනම ධානයෙන්ට නිමිත්ත ගන්නවා. එහෙම කරගෙන කරගෙන යනකොට ආනාපානේ සමතට යන යත්තන්ට තම බොහෝ ඉස්සරහට ගියාට පස්සේ ආනාපාන හොඳට සංසිඳිලා ඉන්න ඉරියව්ව හොඳට ප්‍රියමනාප වෙලා ප්‍රනීත වෙලා ඒ තුලින් ආලෝක ලප පහළ වෙන්න පටන් ගන්නවා. ඒ පහළ වුණත් ඉස්සලා ඉස්සලන පහළ වෙන ආලෝක ලප බොහෝම චංචලයි. නිකන් නැති වෙන ඇති වෙන සුළුයි ඔමරි පානවා. මුකුළු කරන ගතියක් තියෙනවා. ඒත් ඒ බලන්නේ නැතුව දිග්ගටෝම කරගෙන කරගෙන ගියොත් එහෙම චංචල කම්පන ගතිය නැතුව මෙහෙම මේ ගස් අසන් පේන ආකාශය වගේ එහෙමම ඒ නැති නොවන තාලට ආලෝකය ඉතුරු වෙනවා. ඒතියෙදිත් බලන්නේ තියොත් මේ ආලෝක හොඳට ලං වෙලා මේ ෆ්ලොරසන් ලයිට් එකක් වගේ දිලිසලා ලං වෙලා ලං වෙලා ඉන්න පටන් ගන්නවා. ඒකටත් කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. නිසා නිමිත්ත වචනේ දෙකොලක පාවිච්චි කරනවා. ඉස්සෙල්ලා ඒක නම් වැඩේ පටන් අර ගන්න ගන්න අඩුම කැඩුමක් විදිහට තමයි හැපෙන තැන ගන්න එකට තානපාන නිමිති කියලා ගන්න. පස්සේ හොඳට භාවනා හරියන සමතයට මතුවෙන ආලෝක නිමිත්තටත් ආනාපානේ ප්‍රතිභාග නිමිත්ත කියලා කියන ඉතින් මේ දෙක පැටලෙන නිසා මේ ප්‍රශ්න කරලා තියෙන්නේ. ඒක මේ ලුකුසාන්තිගේ පොතේ ඒ සැකේ දුරු වෙන්නම මට සම්දා මාර්ගයේ කොටේෂන් එක පෙන්නලා ලියලා තියෙනවා. එතකොට ප්‍රශ්න නගලා තියෙන්නේ නිමිති එවිට උග්ඝා නිමිත්ත හා පටිභාග නිමිත්ත භාවනා දිගටම කරන විට සිදුවන්නක් බව දනිමි. නමුත් ආනාපාන නිමිත්ත එයට සම්බන්ධ කරගන්නේ ආරම්භක ස්ථානයේ වශයෙන්. ඔව් ඒක තමයි කියන්නේ. ආනාපානදී උග්ඝාණ නිමිත්තක් කියලා එකක් සඳහන් වෙන්නේ නැහැ. උග්ඝාණ නිමිත්ත එන්නේ කසින භාවනාවේ. මොකද දෙකටම ප්‍රතිභාග නිමිත්ත එනවා. ඒ ප්‍රතිභාග නිමිත්ත එන්ට එන්ට ඉස්සලා තමයි මේ ආනාපාන නිමිත්ත කියලා කියන්නේ හැපෙන තැන ගන්නවා කියන එකයි. ඒක දැන් කීයද වෙලාව? ආයි කියන්නේ පැය හරි. you have anything uh, to uh, ask questions or because now almost we are time up no questions very good ඒ කියන්නේ මරණානුස්සති, දේවතානුස්සති ඔය ඔක්කොගෙම තියෙන සති කියන වචනේ ඉතින් මේ හැම එකකින්ම පුළුවන් සතිය අවබෝධ කරගන්න. ආනාපාන සතිය තමයි ඒකේ අවසාන සඳහන් කරලා තියෙන්නේ. ඒක ඉතින් අර ඕනම චරිතයකට ගැලපෙන ස්වරූපයක් තියෙනවා ආනාපාන සතියේ. ඒ නැත්නම් ඡාගානොස්සති, දේවතානොස්සති, බුද්ධානොස්සති, මරණානොස්සති ආදි වශයෙන් තියෙන අනිකෙව්ව ඒ ඔක්කොම අනිවාර්ය සමත. ආනාපාන සතිය විතරක් සමත විදර්ශනා දෙකටම පාදක කරගන්න පුළුවන්. හැම එකක්ම එක එක චරිත ලක්ෂණ වලට ආනාපාන කරන අයටත් හිත නිකන් මේ කම්මැලි වෙලා එපා වෙලා යනවනම් බුද්ධාන හුස්සේ වඩන්නේ කියලා කියනවා හිත ඒකට අලුත් වෙන ගතියකට එනවා. හිත නිකන් තරුණ වෙලා බැටරිය charge කරලා ගත්තා වගේ එනකට තියෙනවා. ඡාගාන හුස්සතිය ගන්නේ Taman දීපු දාන ආදී කටයුතු සිහිපත් කරලා මේ හිත අලුත් කරගන්න. ඒ වගේ ඒව හැම එකක්ම ආධාර උපකාර වෙනවා මේ ආනාපාන සතිය කරගෙන යනකොට උනත්. සමහර ඒ වගේම පටන් අරගෙන සතිය අඳුරගන්නේ අනුසති භාවනාවලින් තමයි. දෙන්නේ කතා කරන ඉස්සර කතා කරන එක්කෙනෙක් කතා කරන ඔව් ඔය කියන්නේ mindfulness and clear comprehension කියලා කතා කරනවා. mindfulness කියලා කියන්නේ සති, සම්පජඤ්ඤය clear comprehension කියලා. ඉතින් ඒකට තවත් අර විදිහට awareness with the investigation කියලා සම්පජඤ්ඤය කියලා කියන්නේ මේ සතියෙන් අපිට පිටිය සකස් කරලා දුන්නට පස්සේ ඒ තියෙන අඩුම කඩ වලින් වැදගත් දේ වැදගත් තැන තියලා නොවැදගත් දේ නොවැදගත් තැන තියලා හද සකස් කිරීම තමයි. ඒ කියන්නේ ඉදිකට ගියාට පස්සේ නූලෙන් ගැටේ වැටෙන එක වගේ තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. ඒක ඤ කියන රූට් එකෙන් තමයි එළ තියෙන ඥානෙම තමයි. අපි සිහි නුවණ කියලායි සිංහට දාන්නේ. සීය සහ නුවණ සම්පජඤ්ඤය වැටෙන්නේ නුවණට තමයි. හැබැයි සමහර වෙනස් විදිහට වැරදි විනස් අර්ථකථනකුත් දෙනවා. ඔය ඉරියාපත පුංචි පුංචි ඉරියාපත කෙරේ සතිය පිහිටීම වල සම්පජඤ්ඤ කියන වචනේ සතිපට්ඨානේ පාවිච්චි කරනවා. මේ හිටගෙන ඉඳගෙන සතපිලා වගේ කියන ඉරියව් වල ගියාට පස්සේ ඉස්සරහට යනවා පස්සට එනවා පැත්ත බලනවා කෙලින් බලනවා වගේ කියනකට සම්පජඤ්ඤ කියන එක පාවිච්චි කරනවා. ඒ මේ එතනදී වෙන අදහසක් තියෙනවා. පුංචි පුංචි ඉරියාපත වලටත් සම්පජඤ්ඤ කියලා සඳහන් කරනවා. දැන් මොකද්ද එතකොට මේ මේ ප්‍රශ්නේ මොකද්ද? නෑ ඇත්තට මේ මම තුඟාක් වෙලාට බලනවා ඉංග්‍රීසියෙන් එකට දීලා තියෙන අර්ථය ගත්තාම අරකට තව වැඩිපුර මේකක් එනවා මේ විවිධ පැති වලින් කල්පනා කරනවා ඉතින් ඒ විදිහට මේ ඇත්තට ඉංග්‍රීසියට දාලා සිංහලට දානවා කියන්නේ ධම්මවිචයම තමයි මේ පැත්තේ මේ පැත්තෙන් තම තමා බලන එක තමයි තියෙන්නේ ඉතින් ඒ විදිහට ඉතින් මේ භාවනා කරමින් කරමින් ඒ තොරතුරු එnde end end end ධර්ම රසයම තමයි කොච්චර බැලුවක්වත් අපිට මේක දන්නවයි ඉවරයි කියලා කරන්න බෑ. නමුත් තව කොච්චර දෝ ඉදිරියට යන්න පුළුවන් ගතිය තියෙනවා ඒවා ඒ ධර්මයේ ඒ වගේ හැසිරීම තියෙන්නේ ගම්බීර ඥානචර්යා පච්චවේක්කනදා. ගැඹුරු ඥාන ධර්ම අවබෝධ කරන පුද්ගලයන් හොය ඒ ධර්ම නැවත නැවත පෙරල පෙරල බලන්න කියනවා. අවුස් අවුස් බලන්න කියලා කියනවා. ඒකට අපේ හිත වල්මත් වෙන්නේ නැහැ, නන්නත්තර වෙන්නේ නැහැ, ධර්ම රසයටම වැටෙනවා. ඒකත් ඇත්තරම ධම්ම විචයක්ම තමයි. මොකද කියන්නේ? හරි. දැන් අපිත් යනවා. ඉතින් මේ සිල් පවර්ණය කිරීම නම් කරන්න තියෙන්නේ අර බෝධින් වහන්සේ ළඟට ගිහලා පංචිල් සමාදන් වෙන එකයි කරන්නේ. විශේෂ වෙනම මේ සංඝයා වහන්සේලා සම්බන්ධ වෙන්න ඕනේ. මේ පවර්ණය කරපුවම ඒ වුණාට මේ චේතනාවක් නැතුව වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ නිසා ඒක මේ දැනුණත් නොදැනුණත් නොදැනීම තමයි බුද්ධ ශාසනයේ තියෙන ලොකුම අකුසලේ. අවිද්‍යාව. ඉතින් මේකේ කතා දෙකක් නෑ. ඒක 100%ක්ම සම්පූර්ණයිනේ. ඊට පස්සේ තමයි තියෙන මදුරුවා මැරීමේ ප්‍රාණඝාතය තියෙන්නේ. ලොකුම අකුසලේ තමයි නොදැනුවත්කම. ඒ නිසා නීතියක් තියෙනවා සිවිල් නීතියේ. අපි දාලා තිබුණොත් මම දන්නේ නැහැ ඔය ඩ්‍රයිවර්ලාගෙන් අහනකොට මේ දෙපැත්ත ඉරි දෙක දාලා තියෙන මොකද්ද මැද කඩ කඩ ඉරි දාලා තියෙන මොකද්ද කියලා දන්නේ නැති උනාට කමන්නේ දඩ දෙනවා. නීති දන්නේ නැහැ කියන එක බේරීමට හේතුවක් නෙවෙයි. එයා දැන් අපේ රටේ මේ රටේ දැන් ඉන්නේ මහින්ද රාජපක්ෂතුමා අගම ධනාධිපති කියලා දන්නේ නැත්නම් ඒක අපේ දෝෂයක් අපිට දඩගතයි. කොයි දවසේ මිනිහාවද කියන එක ඒක එයාගේ වැඩක්. නමුත් අපි රටවැසි වශයෙන් අපේ රජුරෝ කවුද කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේම මාර්ග නීති රටේ ක්‍රියාත්මක වෙන්නේ මොනවද කියලා දන්නේ නැතිකම ඇල්ලුවාට පස්සේ එක්ස්කියුස් එකක් නෙවෙයි. ආ ඒක කොහමද? එයාගේ account එකට තමයි වැටෙන්නේ. චේතනාව වැටෙන්නේ එයාගේ account එකට තමයි. ඈ? ඔය ඒක නංග සම්පූර්ණ පහක් අංග පහ සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වෙන්නේ නැහැ කියන්නේ හේතු තියෙනවනේ ඕන්න ලකුණු අඩු කරන්න. නෑ ඒ ඇත්තටම මෝටර එක වැඩෙන්නේ Tamange යන්ත්‍රේනේ වැඩ කරන්නේ. ඒ කියන්නේ කලින් සීසන්ක වැඩි ලැහැත්ති කරලා තියෙන්නේ. ඒ කියන්නේ තුවක්කුව එල්ල කරලා තිබුණා ඒලා මම ට්‍රිගර් එක ඔෆ් කරුවා විතරයි කියලා හරියන්නේ නැහැ. කල්ලාතුව තුවක්කුව ඒකට කැනන් වෙලා තියෙන නිසා ඒ වෙලාවේ කියලා ට්‍රිගර් ඔෆ් කරන එක වෙනම දෙයක්. ගහලා ගහලා ඔව් සතියෙන් යුක්තව පුරුදු කළා පුරුදු කළා අසතියෙන් වෙන තරමට වැඩේ පුරුදු වෙලා කියන්නේ. ඔය එහෙම කෙනාට අර වැඩේ වෙන්නේ එතකොට එහෙම තට්ටු වීම වෙන්නේ නැහැ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ ඒක නෙමෙයි. දැන් එතන කතා කරන ප්‍රශ්නේ හැටියට තියෙන්නේ ඉබේම වදිනවා නම් එතනත් අකුසලයේ සිද්ධ වෙනවා. ඒක මේ ක්‍රමයේ හැටියට කියන්නේ තියෙන්නේ yes. අකුසලයේ එච්චර එහෙම කියලා තමයි. ඔය එහෙම එකක් තියෙනවා. එහෙම එකක් තියෙනවා අල්ප සාවද්ද්‍ය මහා සාවද්ද්‍ය කියලා විභංගේ විභංග අටුවාවේ සඳහන් කරලා තියෙනවා. ඇතෙක් මරන්න අස්සෙක් මරන්න ගියොත් අකුසලෙ වැඩි. පුංචි සතාට දෙන අකුසලයේ අල්ප සහවද්‍යයි. පෘථග්ජනයෙක් මරනට වැඩි අකුසලයක් සිද්ධ වෙනවා රහතන් වහන්සේ නමක් මරනකොට. බුදුරජාන් වහන්සේ නමක් මරනකොට. ඒවට කියනවා අල්ප සහවද්දී මහා සහවද්දී කියලා. ඒ කියන්නේ කරන අකුසලයේ ග්‍රැවිටි එක වෙනස් වෙනවා. ඒ මේ විශාල සතෙක් නම් ලොකු අකුසලයකුත් පොඩි සතෙකුත් ඒ වගේ හොඳ ගුණවන්ත පුද්ගලයෙකුයි ගුණයෙන් අඩු කෙනෙකුයි බලනකොට වෙනසක් තියෙනවා. සත්ත්ව ඝාතනේ තමනුත් මధుරයක් වෙන්න ඉඩ තියෙනවා. එතකොට බලාගත්ත හැකි මොන වගේ අවකසල ගන්නද කියලා. <laughs> Thank you. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ඔය ආනාපාන සති භාවනා කරගෙන යනකොට ට්‍රැක් දෙකක් තියෙනවා. එකක් එක පතයක් තමයි සමත අනිත් එක විපස්සනා. උගාක් වෙලාට ආනාපාන සති හොඳට ප්‍රිය වෙලා ඒකේ වැටිලා ඒකේ සමාධිමත් වෙලා ආලෝක පහළ වෙනවනම් සමත පාර්ගය කියලා කියන්නේ. ඒ සෙන්සේෂන් එන්න පටන් ගන්නවනේ ඔය කියන විදිහට ශරීරය නැත්නම් ආනාපානේ ඇතුළේ දෙඹරයක් බැඳා වගේ මේ හරි හිතියට ඇල්ලුවා වගේ මේ මාස්ක් එකක් දැම්මා වගේ ඒ ගොඩාක් එන්න පටන් ගන්නවනම් ඒ ලකුණු වශයෙන් පෙන්වන්න තියෙන්නේ ගෙස් කරන්න තියෙන විපස්සනා ටෙන්ඩන්ස් එකක් පෙන්වන්න. ඒ කොයි එක දැක්කත් ආලෝකයේ දැක්කත් අර විදිහේ උණුසුම් සිසිල් ගති කයේ පහසු සහැල්ලු ගති දැක්කත් ඉක්මනට තීන්දුව කරන්න එපයි කියනවා. තමන් ආනාපානෙම නැවත නැවත කරගෙන යන්නේ එතකොට ඒක තවදුරටත් ඒක සාහිතිකේ තහවුරු කරලා දෙයි. නිසා මම සමතේ කරන්න ඕනේ මම විපස්සනා කරන්න ඕනේ කියලා කියන්න අයිතියක් අපිට නැහැ මොකද අපි දන්නේ නැහැ අපේ මේ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ කොහොමද කියලා. නිසා හොඳම වැඩේ තමයි මේ වගේ ලකුණු පේනවනම් හැබැයි ආනාපානේ හරි බවට ලකුණක් තියෙනවා. නමුත් දැන් හන්දි ස්ථානේ ඉන්නේ. මෙතෙන් දෙනකන් ඇවිල්ලා තියෙනවා දැන් මේ පාරේ යයිද මේ පාරේ යයිද දන්නේ නැහැ. ඒක නැවත නැවතත් කරන්න කියනවා කරනකොට කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා විශේෂම ගුරුවරයා සැලකිලිමත් වෙන්න ඕන කියන කතාවචනෙන් බලලා උපදේශ දිය යුතු සමතේ පැත්තද විපස්සනා පැත්තද කියලා. ඔය කියන විදිහට නම් ඔය සෙන්සේෂන් එන්න පටන් අර ගන්න නම් මුගක් වෙලාට විපස්සනා පැත්තද. ඒත් එක දෙකක් ආවට ඉක්මනට තීන්දුව කරන්න එපයි කියනවා. නැවත නැවත බලලම තමයි මේ යෝජනා ඉෂ්ට කරලා සාතික කරගෙන යන්න කියන්නේ. ඔය Nirodhe තියෙනවා මේ තදංග නිබ්බුති සහ අච්ඡන්ත නිබ්බුති කියලා ඒ ඒ වෙලාවේ Nirodhayakuත් තියෙනවා. ස්ථිරසාර Nirodhayakuත් තියෙනවා. ඉතින් ඒ Nirodhe කියලා කියන්නේ බ්‍රේක් අහන්න නැතුව ගියා වගේ. වාහනේ බ්‍රේක් අහන්න නැතුව ගියා. ඒක පාට ස්ලිප් වෙන්න පටන් ගන්නවා. එහෙමත් වෙනවා. එකක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක මේ දෙකම ලාභයි. වඩා වඩා ලාභ බිස්නස් එක තමයි කරන්න දෙකම වාසි. හොඳයි අපි එවනම් මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව හරි සමාප්ත කරනවා. අපි නැවත රාත්‍රී 8ට හමු වෙනවා ධර්ම දේශනාව සඳහා.